විශේෂ කුමාරයන් දෙකක් අපි අරතේ ධර්ම දේශනා කරලා ආයතන අපතේ ජීවිතනා ඒ ධර්ම දේශනා සඳහා කරපත් වෙනවා ධර්ම රෝපී යුක්තව සම්පාදක කස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අවිවිතසයන් ධම්මෝ ආයන් ධම්මෝ සංගතාරා තස්සති සදා බුද්ධ සම්පන්න ප්‍රඥාපි මේ මහා පුරුෂ විතක්කට ක්‍රමයෙන් අදාමි ඉදිරියට යන අවස්ථාවක් මේ මහා පුරුෂික අතර උපදවා ගැනීම ධර්මයක් වශයෙන් සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ විසින් සාරිපුත්‍ර සූත්‍රයේ දක්වලා තියෙනවා. මේක සර්වඥ වාක්‍ය විසින් අනුරු ස්වාමීන් වහන්සේ පිළිවහිත අවස්ථාවල දේශනා කරන කාරණාව මේ සාරිපුත්‍ර ක්‍රමයේ ධර්මයේ ඉදිරිපත් කිරීමේදී අපේ පොතේ පොදුවා ගන්න කර්මාන්තය සාකච්ඡා තියෙනවා. අපි වගේ ප්‍රතිපදාවට ආසනියට ඇදී තැදී කටයුතු කරන කෙනා තේරුම් ගන්න ඕනේ අරුවක් පහලා තියෙන්න ඕනේ ඉස්සලා බලලා තියෙන්න ඕනේ පුළුවන් නම් ප්‍රතිපත්ති වශයෙන් බලලා තියෙන්න ඕනේ මේ පොදුවා ගන්න කර්මාන්තය අපි වරුන්ට හිතියොත් අපේ නොදැනීම හරහා අපි ඒකේ ප්‍රතිපක්ෂ අසුර කරන්න ඉඩ තියෙනවා ඒකට අපි අර අමාරුවෙන් දැක් කරන දේවල් ඇහිද කූඩේට වතුර පුරවන්න වගේ ඕල කාර්යයක් අපිට තියෙන්නේ නැහැ ඉච්චන මහන්සියට අප ගන්නවා අපේ වට පාල නැති මල්ලකට පරිපූර්ණව දානන්නේ ඒ මොකද අලි මහරජා රාජ්‍ය සකස් කරගන්න ඕනේ පුදවා ගන්න ඕනේ ඉතින් ඒ නිසා ඉතින් ඒ සාහිත්‍ය ස්වාමීන් ඉදිරිපත් කරන මේ කාරණා බලනකොට අපිට යම් යම් තැන් වල තියෙන අනුපාතන සංස්කාර ගැනීමෙන් අන්නේ මෙපේන දේ ආරස්සාවට වගවීමක් අපි මේ උපේනිකේ ඉන්නේ අතර පසු උපේනික ලක්ෂණ කියන මොකද වෙන දෙයට උපේන දේවලට තරම් නොවන වැඩ අපේ අතින් ඒ නැත්නම් ඒ උපේනදී ආරස කරගන්න ඒක නිසා ධර්ම සංකතාව පස්සේ ආරක්ෂක සංකතාව. ඉතින් ආරක්ෂක නැත්නම් අපි වෙන දෙයක් නිකර කරන්නේ. අපේ සංකේත නිකර කරනවා. තාර වෙන්නේ. ඒක නිසා අපි සමාජයට කරනවා. මේ දැනුම තමයි අපි මේ අවබෝධ වාගයෙන් ධර්මමාව කියලා නිර්මාණස්කාව කරගෙන ඒකට කාර්යය ගත කරලා පූර්ණ කාර්යය කරනවා. අපි ඉස්ලාම ඉගෙන ගත්තේ අපි කසාය කරනවා නේද මොයි කස අල්පේතෝන තමයි මේ ධර්මයේ ගුණයක් තියෙන්නේ නේද ධර්මයේ අතුරු කරන ගමන් මහින්ද භාවයෙන් පත් වෙලා කටයුතු කෙරුවොත් ඒක නිකන් මේ වගේ මොහොතින්දී හදනවා වගේ කොච්චර මානසික ප්‍රතිඵල දෙන්නේ ආදී නිසා අපි මෛත්‍රීතාවයේ තියෙන කරගන්න ඕනේ ඒක අපි සමෝහයක් වශයෙන් වැඩ කරනකොට අල්පේච මෛත්‍රීතාවය පැහැදිලිව ඉස්මතු වෙනවා. ඉතින් අනිත් අනිත් අපි මනිකාවේ අපේක්ෂාවෙන් ගන්න උසංගදනයක් නෑ. ඉතින් සාමයේ සාමූහික වැඩ කරනකොට තමයි නැති. ඒක අපි වලට වැඩනවා. අවස්ථාවේදී මේ ප්‍රතිපදාව නලලා ගන්න ඕනේ. නැත්නම් මාතු තියාගන්න. ඒක අපේ ඉතින් යන්නේ මයිකේ පාට. අපි ආකාර කරන්නේ ඉන්න තාක්ෂණාසි ඉස්සරහා අපිට මොනවා හිත කමක් නැවතනාති ඉස්සරහා අපේච ඊයපි තේරුම් ගත්තා සංකෘත සායත මොනායතම අසංකෘත කියන්නේ ලදදී සතුට වීම කියන මේ ගුණ ධර්මය අපිට සෑහෙන තියෙනවා ඒක නෑ කියන්නේ නමුත් අපි ඉතින් පොඩි මොකක් හරි කතා කරන අනිත් මහන්සියලා අකාරකට කියන ගුණ ටිකක් මොකද වෙන විදිහට මේ පොඩි දෙයකට දත ගහගෙන තමයි කරන්නේ ඒකට අපේ මානසික තත්ත්වය පිටින් බලන තත්ත්ව මානසික තත්ත්වය අතර පාරමිතාවක් වෙනවා ඉන්පස් කරන්න ඕනේ. මේ තාක්කල් අපි මේ ජීවිතේ ගොඩනගා ගන්න ජනතා සන්තුෂ්ටි පරමතරණකේ සන්තුෂ්ටි ලබා ගැනීම අහිංසක ප්‍රයත්න කරාම නියතමානී ප්‍රත්‍යක්ෂයන් කරලා ප්‍රමාදී බබල කිත්තිය හොඳයි ඒකම ඒක දිනු කර ගන්න උත්සාහ කරනවා ඊට පස්සේ තමයි මේ පරිවිස්සය ධර්මෝ නාය ධර්මෝ පටන් ගන්න කාරණාවසදී කියන්නේ ඉවේක මොනටයි වෙලා. ධනියාගේ බැඳිලා කුලයාගේ බැඳිලා ගත කරන එකට ඒ ලබන දේවල් ඉතාලියට පැච්චල්ලා කරි ඉතතිලා කරි දුක පිළිසිරදී බවගේ පුරුකට ගහගෙන යනවා තුන උනත් කියලා. ඒසයි ආසාවෙන් උපියදාන මුදී මහත්මිය ඒ වාස්පීකරණ දේවල් තුරුවා. අනිවාර්යයෙන් මේ ගණනා කරේ බැඳීම කුලයා කරේ බැඳීම මේ අපි එකතු කරන දේ අපි එකතු කරන මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වගේ දේවල් මේ වැඩි වෙන වැඩි වෙන අපි කරා දේශා ධර්මනාසේ පවිත්‍රසයන් ධර්ම නායන ධර්ම ධර්ම සංකල්ප නිකාරාමක කියලා සිතිපත්ත වෙන්නේ අවිවිධ තීනගේ තමයි විවේක වේලාවට ලැබිලා තියෙන්නේ. අවිවේකයේ මේක තමයි ප්‍රකාශ විවේකය. ප්‍රකාශ විවේකයේ තියෙන තමයි හිත නිසිරි ඉඳ වැඩෙන්නේ. එන්නතුනේ ගණ්‍ය අපේ කුලයාටදී වැඩිලා ඉතිසන දෙයකට සර්වසම්පූර්ණ සඳහන් කරලා තියෙනවා. කෙනෙක් කිසි විචින පාත්‍ර පාත්‍ර අන්‍ය තීන්තක කාර්යරාජ මහා මාත්‍ය උතුමේක ඉඳියෝ ඔය තිබුණ සේරම හොරපන්න. ඒ සංකල්ප සූත්‍රයේදී බොහොම අස්සන්ත ඒක ඉතුරුන ජවනතා සයිදෝ. යා ගෝලයායි ගුරුනාථේ දිනවා කියලා ඒගොල්ල මේ ප්‍රසිද්ධිය කියනවා මේ මෙයා විතර විතර ගුණ තියෙනවා. මේ සාමාන්‍ය ගත කරන ජීවිතේ ඒකට අතගෙන සාරිපුත්තු සාන්තිකව සඳහන් කරලා තියෙනවා. ඒ අටපුත්තා නම් දෙන්නුවට ඔබ කාදාන දිනුවා. ඉන්න සාතයක් වගේ වෙන්නේ අපිට කිලිම කියනවා. අර බේනවා කිලිවා. ඒකට ගෝලයක් තරහයි. අපි ගුරුනාන්ට ඒක කතා කරන්න කොහොමද? ඉතින් කියලා ගියාට පස්සේ අතට දුකා. ඉතින් පස්සේ ගෝලය යනවා. විද්‍යාඥයෙක් කියලා කියනවා. මේ වෙලාවට අපි මේ අතිත්‍යා මේ කාර්යක සාංශ අපි කරලා කාර්යී කාර්යක ස්වාමීන් වහන්සේ මේ ගුරුනාන්ට ඔරොච්චර මේ ඉරි විභූතිය පාරණ හිටියා. අතන දුරයන් දෙනවා වත් දුරයන් අපි නුනා. ඒක බුදුරජාණන් වහන්සේ දැකින ගුණික රැකෙන්නේ. ඒ රාජරාජ මහා මාත්‍ය වහන්සේ තීක්ෂණ කොට සුදු කිලු පාරක් පාස් කරන්නේ සංඝකාර රැකක් හිතට. ඇයි මේ? ඔය ආයතන පාරක්. ඇත්තම වයින් පස්සේ ඒ ටික කාලයක් ඉඳලා තේරෙනවා මේ සංගාය දුරු සාමාජික දුරු කටයුතු වෙච්ච නිසා සියලු ධර්මවල පස්සේ අර විශාල තීමක් පයින් පුළුවන් වෙනවා ආධ්‍යාත්මික පැත්තේ මේ භාවනා විතරක් කරලා හරියක් නැහැ මේ කල්පනා කරනකොටදී අපි යම් කිසි දැනීමක් ඇති ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න අවශ්‍ය කරන්නේ ඒ කාරණාගත කාර්ය කියලා කියන එක ඒ සූත්‍ර පෙන්නලා තියෙනවා උත්තරසරි වෙන එකක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ දස්තන ශ්‍රවණ සමුල්ලේපන සංගණිකා සහ සංසබ්ද කියලා ක්‍රමයකට සිද්ධ වෙනවා. දස්තන කියලා කියන්නේ දස්තන කාමයක්. විවිධ දේවල් ගැටීම කියන ආසාව අපි එදිනදා ජීවිතේ අපේ අකුසලයක් විදිහට හෝ වැරදියක් ඇති නෑ. අපි විවිධ දේවල් ගැටීම ආධ්‍යාත්මයක් විදිහට වගේ පේනවා. මේක දර්ශන පාණයක් වඩ පත් වෙනවා. ඒක නිසා යාය බලන දේවල් වලින් හිතා ගන්න පුළුවන් මනුෂ්‍යයා මේකේ උදාහරණයක් උදාහරණයක්. ඊට පස්සේ දර්ශන පාණය ඇති කරගත්ත පස්සේ ඒක ආහන් දෙන්න. ඒකේ මුලින්ම කොහේ කියන්නේ පිළිබඳව දර්ශන පාණයක් ඇති වෙනවා. අපොත් ලක්කම් කියන්නේ. ඒකේ මායාවක් තමයි. ඊට පස්සේ ආය කතා කරනවා. ආකාරයි සිඳු කියන ආකාරයි සමහරක් කැමති ඉඳනවා. කතා කරලා පෙළෙනවා ඊට පස්සේ සමුල්ලේඛනය ආනන්දර රැකු මොකට ඉන්නේ අනගාවට දිව නාසය සහ කය ඒ තුනේ ඊපස්සේ බොහොම සමීප වෙනවා ඊට පස්සේ සංවිධානය වෙනවා මේ එක වෙන්න ඒ තමයි අවශ්‍ය කරන්නේ ආතාවනේ ළඟට විතර සමාධිශීලී ආශීර්වාද කරනවා අපිට දකින්න හම් වෙන්නේ ආන්න හම් වෙන්නේ එහෙම ආලින්දනය හම් වෙන්නේ ඊට පස්සේ සංසාරේ සංසාරේ කියන්නේ දෙදෙනෙ දෙදෙනෙ දෙදෙනෙ එකතු කරනවාද කාම පීඩාව ග්‍රාම්‍ය පීඩාව ගැන ඉතින් දාර්ශනික ලක්ෂණ වෙලාවේ දන්නේ ඉච්ඡන දුර කියා කියලා තමයි බෙල දිගට යනකොට එහෙනම් නරතුරේ කැල්පින් කෙනෙක් වගේ අංග බලලා තියෙන වෙලාවේ ඌේ ඇවිත් රොඩ් මාඩල් පය පයන්ම දේශෝ වැඩෙන කරා. මොකද ඉවරදීනේ වැඩ. ඒක නිසා දර්ශන කාමයේ සහ කාම දර්ශන කියන එක තමයි අද වෙන ප්‍රකාරයේ ප්‍රධානම උපකරණ. ඒක නෑ අද කිසිම දෙයක්. ඒක නෑ ලෝකෙට පසුබිම ඉවරයි. ඒ කියන්නේ අපි මොන විදිහට වසංගතක ජීවත් වෙන්න වුණත් ඒ කාමයේ ඉසුරු ඉසුරු විහිකලයක් වගේ අත හොයාගෙන ඉන්න කවුරුත් ඒ තරම්ම රචන. ඒ නිසා මේ වෙජිටේබල් දෙකේ වර්තන ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි දුන්නේ කියන්නේ අපිට හැන්ඩ්ලා ඉඳ ගන්න. කොහේ ඉතිහාස දාස්කන සාවර සමුල්ලේඛන ඒක තමයි සමාජය කියන්නේ. ඒ නිසා මේ ඒ සම්බෝධ ආචරණ කරන්නේ නාම කියලා. ඒගොල්ලෝ අයින්ලා නරමුදල ඉස්සරහින් ට්‍රෙන්ඩ් එක දෙක් කරා. ඒගොල්ලෝ තමයි ආදර්ශය දෙකන්නේ. ඒගොල්ලෝ තමයි ඉස්සරහට ගෙනියන්නේ. මොකද ඒක දර්ශන කාණේ නාම දර්ශන શબ્ද ඒ හරහා තමයි කරන්නේ. ඉතින් ඒක දිනුනා දිනුනා කියලා කියන්නේ පැහැදිලිවම සංකල්ප පාඩම ඊට පස්සේ සංසර්ගයේ තියෙක. මේ තින්දා සත්‍ය අතර ගන්න. ඊට පස්සේ ඔය තියෙන සමාජ ආදාර කරන මොනවාක්වත් නැතිවක් නැති දෙයක් නෑ මොකද මේ දර්ශන සම්පේත මෙච්චර පොරදානකොට අන්තිම සංග්‍රහ කරන මේ ආසාවිත වැඩිමයි කියන පාඩම මේක පොදු පිළිගන්න දර්ශන පාඩමන්නේ මේ සංසාරික පැති ඉන්නේ මොන සාමාන්‍යනා ඔය ධර්මාපකාර ඉනිසපකාර කියන ශීලකට නිලිකරේ වැඩ එහාට තියෙන යුනිවර්සල් ප්‍රසන්ටේෂන් ඒක මං කිව්වා මට මේක අදාළ නැහැ මට දැලක් නැහැ නමුත් මට තේරෙනවා මේ මුළු සභාවේ 30 ගානක් තිබුණා 30 ගානම දැස්සන දේවල් දැකීම මට ඒක. ඉතින් ඕගොල්ලෝ ගන්න ඒ තරහ තමයි මේ සංසර්ගයේ ඉන්නේ. දැන් සංසර්ගයේ වෙලාවට ද්වේෂය කරා ද්වේෂය පටන් ගන්න කාමෙන් තමයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ද මේ දැස්සන කාමයේ කියන එක තමයි මේ අහකරන්න කියන එක ප්‍රසිද්ධ කරන්නේ. UN එහෙම තියෙනවද රෙසලූෂන් එකක්? නෑ කීවාගේ තියෙන්නේ ඔක්කොම මට අරලා දෙන්න එක තමයි. දෙන්නම දැන් වල සම්බන්ධ කාර්යයක් පස්සේ සම්බන්ධ කරගන්න. ඉතින් ඒක පටන් ගන්න අහිංසක පාඩක. මේ අහිංසක පාඩක කරන්න එන්නේ එන්නේ එන්නේ කසක වෙල ගියාට පස්සේ සංවේගතාව කරනකොට පස්සේ සංසතිය කියනවා මම කරන්න බෑ. සංවේගතාව පස්සේ සංසාරයෙන් අපලා ගන්න සංකල්පතාව. සංකල්පතාව කියන එක අපේ සාහිත්‍ය සඳහන් කරලා තියෙන්නේ ධනයා කෙරෙහි සහ කුලයා කෙරෙහි බැඳී. ඉතින් ඒක අභිනවී ජීවිතයේ. මම ධර්ම මේ කතා කරන්නේ කියන්නේ. ඉතින් මම දැන් මේ කිව්වොත් ඒක අමරිකාවට කරන්නේ පවිත්‍ර වෙන්නේ කියලා. ඒක නිකන් මේ පරිලෝකයට අකාරයි කියන වගේ දෙයක්. කියන වෙලාවට ළමයි බැඳගෙන නම් ඒක කරනවා කියලා ගොම කරනවා. ඒක කොහොමද මේක ප්‍රයෝජනෙට ගන්න? මුලදන්න හරියි. මේක ප්‍රයෝජන ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සර්වඥයන් අපට මේ මාක්ස් පරයන් කතා කරන්නේ පරිවිෂ්ඨ දීනික විවේකයේ කියන අපි අනාකරණය ප්‍රකාශ විවේකයේ. මේ ප්‍රකාශ විවේකයේ කියන එක සර්වඥාන්සේ ඉමක රජතේ අපිට විවේකයේ කියනකොටම අපේ තියෙන පෞරුෂත්ව භාවය අඩු නිසා මිනිසුන්ගේ ධනයාගේ කායික විවේකයේ තමයි අපිට මතක් ඒක අපි කාය. දැන් අපිට අද ලැබිලා තියෙන කාය විදිහට. අපිට කවුරුත් කියලා කතා කරන්නේ නැහැ. අපි නිකේදී අපි පැත්තට භාවනා කරන්න යන්න පුළුවන්. මේ කාය විදිහට ලැබෙන. ඒ කාය විදිහට ලැබීමට අපිට විදුලක් ගන්න දෙයක්. අන්තරාත්මක කරනවා. නමුත් කාය විදිහට ලැබෙන එකේ පරප්‍රයෝජනය ලැබෙන චිත්ත විදිහට ලැබුණු විතරනේ ආයුධයේ ලැබිච්ච කෙනා දන්නවා ආයුධය කියන්නේ රාකට වාඩි වුණා කැලේට ගියා මේ වගේ දෙයක් වාඩි වුණා ඒක කොච්චර බුද්ධකාරණද කියන්නේ ඉති කිසිම විවේකයක් ලැබෙන්නේ ආයුධය ලැබුණා නිසා කාය විවේකය ඇතිකරගත් එකනා මේ කාය විවේකේ පාවිච්චි කරලා චිත්ත විවේකයට යනවා කියන එක කාය විවේකේ දැනීමකට ගන්න ප්‍රයත්න එකක්වත් කරන්නේ නැහැ කායිකී කියන චිත්ත දෙකේ. ඒක වෙනම පාඩකයක් ඕනේ. වෙනම දේශයක් වෙනම අධ්‍යයනය. එදා කායිකීට ගත්ත උපක්‍රම ක්‍රමසාවේදී එකක්වත් වැඩක් නැහැ කායිකී කියන චිත්ත දෙකේ. ඒක කියන්නේ අපිට චිත්ත දෙකේ නිවර්ණ ගන්න අයින් වෙන්නේ. ඒ නැත්නම් අපිට ආයුත්තර දෙයක් නෙවෙයි. ඉතින් නිවේකේ ඊට පස්සේ ඔක්කොම හිතන්නේ සංසාරකාරයේ අහිමි වෙන්න විවේකී කිමෝට හිතන්නේ මේ මිනිස්සුන්ගේ ගැටලයි. මිනිස්සුන්ගේ ගැට වෙච්ච පමණ සිද්ධ කියලා. මිනිස්සුන්ගේ ගැට නැතු කරන්නේ ඒ නිසා මිනිස්සුන්ගේ ගැටින් වෙනත් කණ්‍යාකලේ කුලයාකලේ වෙන්වීම මූලික අවශ්‍යතාවය. නමුත් මේ මූලික අවශ්‍යතාවයෙන් ඒ බිම පන්න ඔක්කොම සිද්ධ වෙ කියලා. ඉතින් බොහෝම දසවස්ථාන ගන්න දෙපළ චිත්‍රික ලැබෙනවා. චිත්‍රික ලැබුණාට පස්සේ විතරමයි වෙනසා නීවරණේ පහරේ පිළිතරක විතරමයි මේ ලෝකේ මොකක්ද කියලා තේරෙන්නේ. අතිපත ගමනේ සම්බීරෝ ධම්මෝ සුඛපටෝ භවේති කියන මේ ප්‍රතිපක්ෂ ධර්ම කියන අපේ හිත මුවා කරන ආවරණය කරන නීවරණ ටික ඉතින් අයින් වුණාට පස්සේ හරියට පාස් දෙදලා තියෙන වතුර හරක ආශය අයින් කරපුවාම යට තියෙන වතුර හරහා මේ දියකටේ පතුරු පේනසේ නිවන් අයින් කරලා මිනිසෙකුට නිමුරු ධර්ම රැකගෙන කරනවා. ඒක නිසා නිවර්ණ පවතින හිතකින් අපි ගන්න තීන්දුව නිවර්ණ පහවෙන් හිතකින් ගන්න තීන්දුව තතර විශාල. ඒ නිසා ඒ වගේ වාක්‍යයන් වලේ ඉන්න නිවර්ණ පහ කරගන්න තීන්දුව කරන්න දෙයක් නැහැ. තීන්දුව සහ කොහොමද නිවර්ණ දෙන්නේ ඒකයි මැනේජ්මන්ට් ටෙක්නික්ස් හරියට වටින්නේ නියම කියන කරා. නියම කියනකොට මොන මැනේජ්මන්ට් කරනවා යන රාජ්‍ය අඳ දිලා බලන්නේ ඒකයි ජීවිතේ. මොනම නිදුගිරි අවශ්‍යතාවයක් නැහැ. ඒක කියන්නේ නිරීක්ෂණය වැඩි කරන්න නිගමනය කරනවා. උදේට නිරීක්ෂණය වැඩි කරනකොට නිගමනය තමයි. නිරීක්ෂණය අඩු වෙච්ච තරමට කරලා නිගමන වැඩි කරනවා. අද තීජය සම්බන්ධ තමයි. අද දැනුම කියන කෙනා අපලන්නේ මේ පැත්තේ කවියක් තියෙනවා මේ කලින්ද කාණෝ නිතරම පහල ගලා ඊයර කාණෝ නිතරම ඔළුවන පෙරලපට කාණෝ නිතරම මුගයට ආවෝ ඇති කාණෝ නිතරම දෙදිකෙදලා ජනගල විදේරම ගලනවා ඕක වතුරක් දැක්වල මෙයාට ගලලා අර නැස්කෝ ඉන්න නිසා ඇඟට ඉස්සරහ නැනෝ කුල්ලේ ඉන්න වයිමාර ඔළුව හොල්ලනවා අර ඇතනත් දෙකක් අනිත්‍ය ඉදරකට සුසිපන් දෙන්නේ අපි අනිත්‍යද කොච්චරද එහා කෙරෙන වතුරේ වාගෙන එහා කෙරෙන පොල් ගන්නලා තියෙනවා වතුර සංරක්ෂණ ලාගන පිටුම ගන්න ඒ වතුරට කියන බාහිරින් ඉන්න මේ පැත්තේ ස්ථාන අර වැටේ ඇටිවිච් යනවා කියන්නේ ස්ථාන කිත්තු ගෙපු යාත්‍රා වතුරමයි නිත්‍යම උඩ වතුරට කරන්නේ ඉතින් මාතෘකාවෙන් නිත්‍යම කරනවා මේ වැඩිම දෙක දෙක දෙක දෙක දෙන්නේ කොහොමද? මේ තමයි අර අර ඇලැපිල වැඩි ඉස්තාවලේ අඩු මොන කෙනාම කොටන. ඒක ඕන කොටනකට මේක බලන්න. ඉතින් නැරන ගුවන් ඉස්තාවලේ ජීවිත දෙනා දැන් කොටන කොටන. අනේ ඉස්තාවලේ වෙන්නේ චිත්තෙදී. විශේෂයෙන්ම ලෝකේ පාඩම් කරනවා ඒක නිමේ බුද්ධ දානන්දේ තමයි මොකද බුද්ධ දානන්ද ලෝකෙට එනකොට ආයුධ සිද්ධ වෙනවා අහලා පාඩම් උදාහරණයක් වගේ පැහැදිලිවම මේකයි ශිෂ්‍ය වගල ඒගොල්ලන්ගේ චිත්ත වික උපරිම මට්ටමට උපරිම විදිහේ තියෙන නීතියක් තමයි ඒක තමයි චිත්ත සලකාවේ චිත්ත සලකාවේ කියන ඒ තුලක් තියෙන භවගන්ධයේ තේරුම් ගන්න කැරුණාම තමයි උත්තරී වෙන්නේ. ඒක තමයි මෙතනදී ප්‍රකාශ ප්‍රකාශ විදිහට. ඒක අපි අතට නිමිතින ආකාරම අපි කරන්නේ. ආයත වශයෙන් මේ නියමයේ අවශ්‍යතාවය කියලා හිතනවා. ඒ නිසා කියන්නේ බලන්න අපිට කාය විකේ ලබලා සෞඛ්‍ය සම්පන්න වෙන්න. චිත්ත විකේ ලබා ගන්න පස්සේ එයා උපදින විදිහට ධර්මතා සාර්ථක වෙනකොට මේ සාර්ථක වුණාට පස්සේ එයා නැවත පිළිසට යන්න පුළුවන් ආදාම ගන්න. ඒක පිළිපදී ප්‍රශ්නයක්. ඒ නිසා තමයි දන්නවා නම් ඒ සත්‍ය කියනකොට Taman ඒකදී සිදු නැත්නම් අපිට තේරෙන්නේ තමයි කායික සිත්‍රීක උපදින එක වශයෙන් හදාගත්තා පස්සේ නැවත පිළිසියන්න මොකක්ද ඒක නිසා මේ පිටින්ගේදී කියන්නේ මේ අදහස් කරන්නේ බුදු ආයුර්වේදයේ චිත්ත විදිත කාය විදිත චිත්ත විදිත ආදාන නිරණ උපදීවිද ඒක නිසා අපි සංගණිකාව කියලා කියන්නේ තනියන්තරේ වැදෙනවා කුලයාතරේ වැදෙනවා කියන මේ කතාව ආතිගොයින් කියන එක මතක් පිටින් නැතු ඉන්ද්‍රජිත් ඒකට දෙකලාවක් තියෙන එකක් තමයි මේකේ තියෙන තේරගන්නේ කාටවත් නොකත් ඉතින එක තේරුම් ගත්තේ නැත්තම් මේ අපි දැන් දෙකක් හදලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සංකල්පාවෙන් කරන දේශනා කරද්දී දැන් ලක්ෂණයකින් අල්පයි. සත්‍යයක් ලක්ෂයක් කියනකොට ආහන ලක්ෂයක් පස්සේ කරාද? මේ කොහොමද කියන්නේ? මම කල්පනා කරන්නේ කියලා සංඛ්‍යාවක් පස්සේ මේ මුන්ති ඉච්චේ වැඩි වෙනවා. මේකට ඉස්සරහට ඔක්කොම ගන්නවා වේ මොන තාන ඉගෙන මේක අඳුනේ තියෙන්නේ ඒක මේ මේ දවස් පටන් ගන්නවා මිච්චක විතර පිටපත් යනවා ඒක නිසා ඒක ගන්න යන්න ඕන මේ මාත මේ ආතපත් මොනවක්ද විස්තරයක් නොදී උදාහරණ දෙන්න ආරම්භ කරනවා කියලා නෑ පහනපත් කරනවා මම කියුවා මේමයි අනිවාර්යෙන් මේ කල්ලි වෙනවලු මාත් යන්න දෙන්න මේක කල්ලි මොකටද දුන්න තමයි ඒක ප්‍රධාන ධර්ම. ඒක තමයි දීකමල ඉවරයි. අක්කර ගාන පහකට කරමු. සින්නත පිළියා අනුසාරපත් හිත ඉතින් කරන්නේ. මේක ඒ දවස්වල මේනෝ භාවනා කරන ලෙන මොදුවට භාවනා කරලා ඒ පිටකම් කරන පාඩියක් ගන්න කියනකොට මම ඔබ අහත වෙන්නේ මෛත්‍රී භාවනා කියලා. ඒක මොකක්ද? මේ ධර්ම පරාසක නැහැ සංස්කාර. පුදුමාකාර වැඩි කෙරෙලස් කරනවා. අනසන් විකාරණ දෙකේ සෙනගලානේ තමයි ගණන් කරන්න තියෙන්නේ. ඇට ගැට තියෙන්නේ. මේ විදිහට යනවා කිව්වා. ඒක බුද්ධහරම සා බුද්ධ සා බුද්ධ ධර්මයේ අතර වෙනස උදාදින්න. බුද්ධ ධර්මයේ හැම වෙලාවෙම තියෙන ගණන් කරන කාරණා කතා කරනවා. බුද්ධහරම හැම වෙලාවෙම සංකීර්ණ වෙන්න පටන් ඉතින් ඒ දෙක තේරුම් ගන්න නැතුව අපිට මොන පිළිගන්න එකතු වෙන එක දන්නේ නැත්නම් ඉතින් වෙලා අපට වැරමකට පස්සේ ආයෙ කියන්නේ බා බලුත්තු පුදුලට කරකට නැත්නම් ඉන්නවා කියලා තෝරන කරන්නේ බා. අන්තිමට කුලියට භාගපත් කරනවා නෙමෙයි. ඒ තමන් දැනගන්න ඕන කවුරුත් ඒක වන්නකෝ. ඒ විදිහට ආයුර්වේද දෙකෙන් මේක උපදෙවිත ලබා ගන්නත් ඔක්කොම කියලා අපි වැඩි වැඩක් කරලා අපි වැඩක් කරන්නේ මම මේක කරන්න තමයි මේ කටයුතු කරලා තියෙන අපේ විවිධකේ සකස් කරගන්න. ඒක ඕනෙක පොඩි කියන්න පුළුවන්. එන ඕගොල්ලෝ කියන දෙලා ඔය කරන්නේ අනන්තයෙන් තමයි ඉන්නේ. අපි අකට මිලකදී ඔක්කොම කරලා ඉන්නේ මේකදී මේක ශුන්‍යකාරයක්. ඒ ශුන්‍යකාරය කියන්නේ මේකද අපි මේ කාමයේ කුසලයක කාමභෝගීන්ගේ ශුන්‍යයි. ඉතින් කාමභෝගීන් ආපු ගමන් කරන්නේ ඇතුළේ මේ ශාස්ත්‍රය ඕකකට මම කියන්නේ වාස්තවලා අපි තුල කටවලින් කිසි අපි වාස්තවලා අපේ අනික තමයි අපි ඉන්න කරන්නේ මේක දැනගන්න මේ අපේ ගමනට ඒ අවශ්‍ය කරන පාඩුවේ සකස් කළ දුන්නේ නැත්නම් ඒක මේ අපි දිනවා අත්කඩියට හපුව දැම්මා ඒ වක්‍රී වැටෙනකොට වෙන්නේ නෑ මදහටින් අනිත් වගේ තියෙන බෝඩ් වලට වැටෙනකොට ඒ පොඩි වගේ අත දිස්තන වලට අහු කරනවා අහු රැකෙන්නේ ඒ නවීන වක්‍රයේ අනුකූලව ඉතින් ඒ නිසා අපි මේ සාමූහිකව පටන් ගන්න මේ උදාහරණ අවසාන වෙන බුදු ධර්මයේ යනකොට තමයි තේරෙන පටන් අරගන්නවා ඒක ඒ තේරෙකට බැලලා නෙවෙයි මේක කරන්න තියෙන්නේ දුක පරිසම්පේ තමයි දැනගන්න ඕනේ දෙවිඥාන ගැන මොකක්ද සිතාවකනාගේ වැඩි ඉන්න කාලෙම මේ පිළිබඳව අවුල තිබිලා තියෙනවා. අසුන්‍යත සූත්‍රයේ පොදෝ සර්වඥාගේ සඳහන් කරන එක ගැන කාණ දහම් දුරන්ද සෝදාගාමි මතකම දීනාදනයක් කියනකලා කරන්නේ අංගිරා දෙන්නේ පුරුහෝදනයකට පාත්‍ර බුද්ධනම වෙන. දැන් මේ පාඩේ ආනන්ද මේ නෑ දැන් සෙත් මේ දෙකෙන් කියන්නේ මේ හොඳ ලකුණු තියෙනවා. සංඥා වුණත් මේකේ විකසිතා වැඩ කරනවා කියන එක ඉතින් හොඳ දෙයක් නෙවෙයි. ඒකම තමයි හරි අමාරුයි තේරුම් ගන්න මේ කොතනද මේ ජීව ලක්ෂණය තියෙන්නේ කොතනද තියෙන්නේ ලක්ෂණය තියෙන්නේ. මේ ඉතිරිච්ච ගමන් මේ කාර්යය වල හදාගන්න බැරි කරගන්නවා. ඉතින් අපිට හදාගන්න ගුණටි හේම ආන්දරය. ඒක තමයි දැනගන්න ඕනේ. අවිදිච්ඡති පාවිච්ච කියන්නේ විවේකයට කැමති කරගන්න. ඒක උදානසුර ධ්‍යාන අංගකට කතා කරනකොට අපි නාමනත්තර වෙන හිත විවිධ අරමුණු වල දුන හිත කරගෙන යම් වෙලාවක ඉකාරමකට මධ්‍යස්ථ කරනකොට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණට බඳින්න කරන උත්සාහය සැලේ වල්වැදිලා ඉන්න වරින් කුළුණී හරකෙක් දෙනාට සම්මන්ත්‍රක දැන්නා වගේ කියන අත්‍යන්ත කුමාරට ඒකයි දල තියෙන්නේ හරි ඉන්න වෙලාව ඕන බොහොම පැහැදිලි දෙන්න අරමුණට ධාය දෙනවා කුළුණී මේ මිනිස්සේ කරන්නේ අවමියාට දීපව අල්ලගෙන ඇවිල්ලා ඒ මුදට කර්මයක් කියනකෝ බාධය. ඒ බොහොමිනක් වහනන්ද ආරාණ වෙන්න ආරාණ නැත්නම් නැත්නම් නැත්නම් අන්තිමට අනවල බලයි. අනිවාර්යයෙන් අපි මේ අනාත්ම රටේ මේ කුදුත හිත දුර සතිය ඇරගෙන ප්‍රතිවරමන්ට ඇරගෙන අපි අරමුණ කියන කොහොමද බඳලෝට නතන්නේ කියලා. අන්තරින්ගේ නම් කුළුණියක්. සාස්ත්‍රාත්මක වාක්‍යෝ හතියරන පස්සේ ඉන්නවා. අතරත් එන්නවා. එකක් කියනවා අන්න දෙන්න තිබුණා දවස් හතක් ඉඳලා. ඒ වලකට වලලි වෙච්ච ඔක්කොම අතර වෙනවා. අනිවාර්යයෙන්ම නතර වෙච්ච අවස්ථාවක් පිටත් කරගන්න. ඒකවරක් නෙමෙයි අනිවාර්යයෙන්ම වගේ භාවනා කරන වෙලාව අපේ හිත යම් අරමුණකට ගත්තා ඒ අනුමුද ධානයෙන් ගොඩක් දෙක සාමාන්‍යයෙන් විතර දෙන්නේ. ඉස්සම අරමුණේ චිත්තක්ෂණ දෙකක් යනවා. ඒක ඔබේ ඉන්දියා මොකක්වත් නැහැ. ඉස්සම අරමුණේ චිත්තක්ෂණ දෙකක් යනවා. ආලෝක මාර්ගකේ වූ දුෂ්ම දෙකක් බලන්න. දුෂ්ම දෙකක් චිත්තක්ෂණ නෙවෙයි. සම්පූර්ණ දෙයක් ආරම්භ. නැත්නම් ඊවර දෙයක් නැහැ. එච්චරයි මොකක් කරන්න මොකක්වත් නැහැ. මේක දැනගත්තට පස්සේ අපිට තේරෙනවා නම් ඉස්සර ටිකක් කොහොමද දැන් මේ ටිකක් තුවා පාඩකට කොහොමද ඒක කියලා එකම අරමුණ ඉන්නේ කියලා. ඒකෙන් කියන්නේ ඒ වමේ ලකුණේ නැත්නම් පක්නේ ඉන්නේ කියලා කියන්නේ. අපි ලෝකම බලනවා. මොකද ලෝකේ මොකක් හරි දෙවන්න අංශු මාත්‍රයක් හරි හිතනවා වරිලා නිදුති. කොයි වෙලාවක හෝ Taman ගන්න අරමුණු නිසා අවශ්‍යයක් නෙමෙයි. ඒ අරමුණ තව ලෝකමත්. ඉතින් අපිට තේරෙන අනුමේ ලෝකේ ජීවත් වෙනකොට භාවනාව කරන්නේ හෝ ප්‍රතිවදාව කරන්නේ හෝ අරමුණු ලෝකයට කරන්නේ අනේ කර්මී සත්‍ය දෙයක්. ඉතින් මරණ වෙලාවේදී කොහොම වෙන්නේ? මරණ නොකරගෙන ඉන්න මොන අපි ඉන්නේ? ඒ ගැන අපිට සංසන්දනාත්මක වෙන්න. ආයුපතිනාකා උත්සාහ කරනකොට අපිට තේරෙනවා එකම අරමුණේ දෙකක් තියෙනකොට අපිට නම් කම්මැලි දී කතා ඒකාකාරී කිසිමකට ගොඩක් ප්‍රශ්න. නමුත් උත්සාහ කරන කරා තේරෙනවා ඉඳලා බෑ. දෙවිලසත් බෑ. ඉන්න දැනුට යම් ප්‍රමාණයකට හරියන්නේ ඒකෝට යාර තේරෙනවා මේ කාමච්ඡන්දේ කියලා නන්නතර අරමුණට හිත යනවා වෙනුවට එකම අරමුණේ චිත්තයෙන් දෙකක් පවත්වන්න පුළුවන් ගැතිය බුදුරජාණන්සේ දාලා තියෙන්නේ ඒකාර්ය කාලය. නන්නතර අරමුණට යන කාමච්ඡන්දේ කියන එක ඒක තමයි අභාවිත මනසේ ඇති. කරන ලද ප්‍රයත්නයක ප්‍රතිපදාවක් ඉන්න එක දැනගත්තොත් මට අරමුණ අරමුණ පයින් හිතට එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් තියෙනවා එකම අරමුණේ චිත්තක්ෂණ දෙක අනුරක්ෂණය කියලා කරන්නේ ඒකට යනකොට ඒකාග්‍රතාවය ඒ නිසා අපි ඒකාග්‍රතාවයෙන් කියන්නේ ආනත්තන්ගේ කියලා මේ දෙක මේ අපායන මේක නිවන මේ ওই දෙක තමයි නිවන අපායන වෙන මොකක්වත් නැහැ නන්නත්තාරාම විද්‍යුත් නන්නත්තාරය අපාගතයි සංසාර. එකම අරමුණ ප්‍රතිපක්ෂණ දෙකක් තියෙනවා. මේක ආකාර ඒකම තමයි. ඉතින් මේ වෙලේ දෙයක් ජීවිතයක පරීක්ෂා කරන්න නැතුව එවැනි දෙයක් ජීවිතේ පුස්තහක් කරන්න නැතුව අපි දෙකක් සංකාර කරලා අපි අනන්ත අප්‍රමාණ බුදුන් වහන්සේ මිනිස්සු ලකින්න දෙන්නේ ඇති මොකක් හදාකත් හරියන්නේ නැහැ අපි කරලා ඇලුවොත් ඒක නයි ප්‍රශ්නයක් නැහැ ඒකම අත්දැක ගන්න බාරගන්නේ සුභකම වීරකම දීරකම ඇති කරගන්න පුළුවන්. එතකොට අපි තරහක් වෙනවනේ. ඉතින් ඒක කියන කියන්නේ මේ සතියෙන් අයේහි ජීවත් වෙන චිත්තක්ෂණය හැර මුළු සංසාර පුරාට කියලා තියෙන තමයි කයවයි කරගන්න. මානවයාගේ එකම වැඩේ මේ කරදෙන් මෙතන තියෙන චිත්තක්ෂණය වගේ කරනවා. ඔය කොච්චර ඇබැහිලා තියෙනවද කියනවා බුදු කෙනෙක් කියුවා ඔය හිත මහදැන් මෙතන ගනින් කියලා ඒක නිකන් කෝලලා පොසුදුකින් පස්සේ කියන්නේ ඉතලා කරේ. ඒ තරම්ම තමයි භයකම ද්වේෂණ. ඒකයි මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන මෙච්චරදී. අර සිවිලර් විද්‍යාවේ ගහනවා කියන ඔච්චර කරනවා මොකද අන්තිම අන්තිම කරන ඔක්කොම රූපලාවන්‍ය මධ්‍යස්ථාන. උන්ට පැකයි ලස්සන. එදා ගිහ ආරක් ගිය ගිහ මොකක්ද පින්තාර වල හදලා ඒක නෑ ඇත්තට හොඳයි මට මේ මොළු පින්තාර වල ගන්න. හරිම කැතයි. හරිම කැතයි කියන්නේ. අනේ කිව්වට උඹ දැනගන්න මේ බුද්ධ ධර්මයේ පහළ වෙච්ච ලස්සනම මනුෂ්‍යයා තමයි විද්‍යා මහ බුදුරජාණන් වහන්සේ 80ක් යන දෙන සයිප ඉන්නකොට ඒ මොනම ලාභණයක්වත් නැහැ කිසි කෙනෙකුට කියලා දෙන්න ඕනමක් නැහැ මේ සියලසන හරි ඔස්මටික් වලින්ද ආමසිතිකල් වලින් නෑ පින්න පින්න සීමා රසන් මේ අසංගික රසන් මේ උපලංගා රසන් මේ ඕගලාවන් මේ පින්න කොස්මටික් කියලා පින්න ඒකත් ඊළඟ අවලති ඉලෙක්ට්‍රික් පාවර් කෙමිකල් පාවර් ඉතින් ඊළඟ මට්ටමට ගිහිල්ලා මේකත් ඊළඟ ඒක නිසා අපිට තේරෙනවා අපි මේ රෝග කට ආකමතේ දැන බොඩි බිල්ඩින් කරනවා රූපලාවන්‍ය කරනවා ඒක බොහොම දුරව මානව ජීවිතවලදී පරිශීලන උත්තර දෙන්නේ ඒ නිසා අපි සතා කාලික ක්‍රේෂිත කරනවා ඉතින් ද්වේෂය වෙනකොට එකම චිත්තක්ෂණේ හිත පවත්නකොට ඇතුළේ සතුට බලනවා. අර පුළුවන්. අර කරලා මම කියුවා. එන්නේ මුතුම හිතනවා මේ අරම සිත පවත්න බල පළවෙනි පටන් ගන්න මංගටි පාපිට වෙලාව හැපෙන ඒ සතුට කියලා නිම කරන්න බෑ කැලේ ඉන්න වර්ණිහරකා. ගිනල්ලා කැලේ කරන්නේ. කනක ඇවිල්ලා මම කියන නිදර්ශනය තමයි මම අර ඇලිකල් ඉන්ද්‍රියවලට ගියා. අනුමකට දෙවි භාවනා. මම මොකද නම අනයි ආය. ඒකෙත් ඉතිහාසය එකසේ ආහතර දෙනෙක් මරණඩෝ නිමිතියක්. ඒ කියන්නේ ඒක ඉස්සරහට කියවන කමිටුවම වෙනවා තුන්දාහක් ඔබට දෙන්න. මොකද කැමති මේ දවසට යන්නේ. මාර්ගනගෝණින් කියලා ඉච්ඡර වෙනවා. අනිත් එකිනෙක කරනවා. ඒගොල්ලන් ජීවිතේ බලාපොරොත්තු වෙනවා. භාවනා කරන්නේ. සමාධියෙන් කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා සම්බන්ධයි. ඒක ඇත්තට කරුණු කරලා. ඉතින් කරලා අපි සම්මාදී වශයෙන් දුවා. සම්මාදවරක් විශ්වාස කරලා දෙවිලා හංගෝනේ මොකද? ජීවිතාන්ත ජීවිත ප්‍රතික්ෂේප කරලා එකට ධර්ම සාකච්ඡාවක් කරනවා අහවු ප්‍රශ්න ජීවිත. කවදාකවත් නැහැ. ඒ තරම්ම ඒ මුසුත් මේ දීර්ඝ උපදේශය තේරෙනවා. ඊළඟ ඉන්නකොට එකවරට අතරම විස්තර කරලා කිව්වා. මාතෘකාව මේක නොකියම බෑ. මොකද කාරණාව උපවාසය ඇවිල්ලා ධර්මනාත නාමෝද වෙලා කියනවලු. පෞද්ගලික වල බලක් නැහැ. භාවනා ටිකක් කරන්න ටිකක් කරන්න බෑ ගොනුනාත් මේ අපේ හිත මාර්ගයේ ධර්ම දඬුවම් දීලා තියෙන්නේ. අධිකරපව කරාට මතක් වෙනවා. ඒතර වහපු ගමන් වෙන මොකක්වත් නෑ ඒක තමයි. ඔබ හිතලා මූල ධර්ම නම් කිව්වට අපි තමයි දන්නේ මින් යන්නේ මේකට අවදි වෙන්නේ මේකෙන් ඇත්තට වහපුවා මේක නිසා පිළිත විතර දෙත් වෙනවා. ඉතින් අපිට බලනවා කරන්න බෑ කියන අදහස තමයි කිව්වේ. නමුත් වහන්සේ ධර්මයේ සක්මන් කරනකොට කිව්වේ. මට වහන්සේ කිව්වා මම භාවනා කරන්න කියලා අහන්න කියන්නේ. ඊට පස්සේ ඒත් එක්ක ධර්ම දීනකොට මම තිබුණු සීය ධර්මවල දිහාට දක්න දීවමඩ දිනනවා මේ නම් මම සීය හතරයි ඇවිත් සෝහන්ත මුද තේරුණා භාවනා කරන්න පුළුවන්. අපි බලන්න පුළුවන් කියන්නේ පස්වෙනි අඩිය උස්සලාට හොඳටම විශ්වාසයි. ඒකත් සත්‍ය කියන්නේ විතරම ඇලිච්ච නිකන් හතරයි. මට පුළුවන්. ඒ මනසට ඉස්සලාම දැනෙච්ච දවසේ මට පියවර හතරක් දෙකට යන්න පුළුවන් කියනකොට එන සතුට බොහොම තමයි. ඒ වගේම මේ අන්නත්තර දෙක්ටි හිතක් සාරමන ආශ්‍රව ප්‍රසාරදේ ඔය විදිහට පාරක්කනකොට දුමාකාර මේ කටුවක් මොදේ වෙන පටන් ගන්නවා. ඒක තමයි ද්වේෂය. එන්න නැතුණා අපි සදාකාර ද්වේෂය. ඒ වගේම නිදිමත අපරපත් වෙනවා. භාවනා නිදිමත යන රෝගයක් තියෙනවා නම් භාවනා දැක්කම ළඟට එක්ක ගන්න. හිතගෙන උදිය. පස්පා කරනකොට නිදිමත. ඉඳගෙන උදිය. ඒ භාවනා කරපිට මෙදී කියන්නේ මුලින්ම මාර්ගයෙන් කරලා පරවැන්න නැවවවද කරගන්න තියෙනවා. නැත්නම් දැටියට ලවුල් වෙනවා. ඉතින් දැටියට මම ඔබට සුභාෂිත මතක් කරනවා. හරියට කරන්න යන ආරම්භයක් තමයි මට අර ඉල්ලුම් දෙකේ ඉන්නකට උරු. ඒක ආත්මවල වුණානේ. මේ මානසික දෙන්නේ අලුත් කරා. ඉතින් ඒ භවකතම විච සාධිවිෂයන් කියලා උතුමා ආරම්භයක් වෙනවා අදින් තුන අඳුරන්නේ. කීපයක් තරහ නිදිමත ඇතුළට නැහැ. ඉතින් ඒක හොඳට තේරෙනවා. තමයි කියන්නේ නැහැ. ඒක තියෙන නිසා අම්බලෙන් මොකද කරන්නේ පාව. නැත්නම් ඇලුම්කට ගිහින් පාව. ඒක දුදියයි දුදු වේද දෙන්නේ. යනවා. දෙන්නට ආරම්භ අපිට කියෙන්න පටන් ගන්නවා. කවදාකවත් විදියට. ඒකට කියන නේද ඉඳගත්ත හිතන්නයි. උසුත් පිළිවෙලක්. අනේ විදුනට එහෙම වෙලා අපි ඒක සඳහා අරමුණ නැවත නැවත මෙලෙකේ ඉන්න විස්සක්තිය ගන්නවා නම් නැත්නම් ක්‍රියාවක් කිරීම දන්නාට හිත අක්‍රමශීලීව ඉන්න කරන්නේ. ඒක උදේට තේරෙනකොට කරන භාවනා හරියට නිරතව තවත් තුන හතරක් එක දිගට හදාවත් ඉන්නේ. බැටරිය මම නිදන්නේ නැහැ. අරියන් කෙනෙක්ට ඒ හැකියාවක් අක්මන ලක්ෂණයේ හැකියාවක් පරියන්තික වැයකට ඉස්සර දවල්ට ඉස්සර මුදු නැහැ යනවා ඒක. මේක නැතුව වෙනවා. ඒකට මානසික ආයතන නිසා ජීව විද්‍යාවේ දැනට ජන්ම පිටක්කේ කියන අරමුණ මෙනෙහි කිව්වේ. අරමුණට එක සංගමයක් විදිහට ආවම එනිගරේ උන්නතර පත්තලියකට ඉතිරි උතුරන් නිරවලා නතරන එලොත් කරපුවාම මෙහෙලේ නිසා ආන්නේ වගේ පිටක්කේ පාර්ශ්වය. ඊපස්සේ අතීතනාගත දෙකේ හිත සාධාරණ ගතිය උද්දේශකෝපිතේ අතීතයේ පිළිබඳ පශ්චාත්තාපයේ කිසිම මනුෂ්‍යකෙකුට අතීතහන් දහමන චිත්තං විකෝවාන් වදින සමාධිසු පරිපත්තෝ අතීතයේ දෙත ඥාන පස්සත්තාපේ මයි කියන චතුරාර්ය සත්‍ය වලින් සමාධික අනාගත වර්තන කරන චිත්තං කපිතා අනාගතයේ දෙත ඥාන තිහස්පෝ කුතුහලය සමාධික ඉතින් මේ අතීත අනාගත යන්නේ තුර වැඩ යෝගාවචරයට පිට පාස්න පුළුවන් ආනාපාන සුඛය එනකම් ආස්වාද ප්‍රසආසී පිළිගැනීමේ අහලක්කේ තියෙනවා. ඒක කියන්නේ මේ ආස්වාදය නේ ආස්වාසය ආස්වාදයක් කියලා. දැන් කියන්නේ ආස්වාදයේ හොඳට දැනෙන පුදුම සතුටක් එනවා. ඒ හොඳට විතර දකින්න පුළුවන් ඒකට කියනවා ආනාපාන සුඛය. ඒ විනාලක අතීතනාගත දෙක ප්‍රකෘතිය කියන්නේ අපේ වර්තමානයේ අස්පනා පිට දැන් ආනාපාන ඉන්න බව දන්නවා. ඒක අපලයන් බව තමයි ඒක කිසිම සුඛයක් නැහැ. අරුතන්ත දේශනා කරන තේම සංකෝජීව පරිණෝත අධීතන කෝප සුඛෝත විහාරෝත උත්පාදන ප්‍රඥේ පාපකේ අත්තරමන්නේ අන්තරධාරකේ උපකම්පති ආනාපානී මේ විදිහට යාලු කරගෙන ආනාපානී අතින් අල්ලගෙන කන්දක් නැගිනවා වගේ නැත්නම් දැන්න කියනවා වගේ මේ ආස්වාද මේ ප්‍රාස්වාද කියලා අත ගාගෙන යනකොට යන දැන මේ සුඛේ තියෙනවා අසුතනදී සුඛාවේ නැහැ. ඒ වගේම මේ දැනෙන ආස්වාසේ ප්‍රස්වාසේ දෙකේ මේ ආස්වාසේ ලක්ෂණ මේ ප්‍රස්වාසේ ලක්ෂණ දෙකමේ පහන මේ ලක්ෂණ කියලා දෙක වෙන් කිරීමේ විචක්ෂණ ඥාන කියලා අක්කේ විචාරේ කියලා. මේ විචාරේ තියෙනවා නම් අර්ථාපසකයි. සැකේ ඉඩක් නැහැ. අපේ ගන්න දෙන්නේ මතු පිළිගෙන යනවා. මුදලට ස්පර්ශ වෙනවා කරනවා. ධර්ම ඕජා වැටෙන නිසා ඒ මානසික විද්‍යාපාද දීන්නේ සුද්ධ මොකුත් කියන මේ නීවර ධර්ම වලින් බැහැරකයි මේ හිත. કોઈ වෙලාවක හෝ මේ විතක්ක විචාර පීතිසු පිටපත ගන්න ආවට පස්සේ මේ මිනිස්යා යා හැවක් හැලියා කරුවා වගේ. පුදුමාකාර නිරපත්‍ය. ඉතින් මෙහෙම අලෙවිදී ධ්‍යානයේක යම් යෝගාවචරයක් පස්සුනට පස්සේ එයාට තේරෙන්නේ නිකන් මේ සංගත මොහොතක වැටිලා උස්මගන්න බැරි මනුස්සයා යාත මොහොත උසලා උස්පතිය ගන්න කොහොමද වගේ මානසික සම්පත්ත දෙක ආලෝකේ අරූප ලෝකයේට දෙහිත වෙන්නේ කියන්නේ කාම භූමියේ ඉඳලා රූප භූමියට රූප කියන්නේ ආනාපාන පොත්පත් රූපේ ඒක සරණ කරගෙන අර කාමෝභෝගී විතුසන. ඒක උනාට පස්සේ තමයි මිනිසෙකුට දෙන්නේ පටන් ගන්නනේ මිනිසෙකුට තීරණයක් වගේ නෙවෙයි. අවශ්‍ය නම් ප්‍රයෝගයේදී දුක් ලෝකයට යන්න. ඒක හරියට තේමන්නේ දෙවියන් දීගේ ආශා කරා. උදේ හැටි දීගේ ආශා කරා මේ යම් ධායයක් කරනවා කියලා වාක්‍යක නගිනවා. අච්චර බලන්න. ඉතාලන්න බැරි වරක් වාටි හිටිනවා. මොන විදිහක කල්පනා කරන්නේ ඒ ධාවය මේ වේගයත් එක්ක බලනකොට ගන්න එතකොට අර පොළේ නඩේ මොකක්ද ඕක අසන්න ඇදෙන්න වඩා ගන්න අන්නේ වගේ කෙනෙකු තේරුම් ගන්න පුළුවන් මේ රූපිතේ දීක දීක දීක දීක වැඩි වෙලා ඉන්නේ මේක යාවෝන් වෙන තර කරගත්තොත් අර තේරෙන කොට කර ගන්නවා කාම ලෝකේ ගත කරන කියන වැඩි කරගන්න තුවාලයක තියෙන මධ්‍යමයේ තියෙන ඉරිගෙනකට ඒ වෙනකොට මේ රූප ලෝකෙක තියෙන සාන්තියක් දෙක දිනු කරතාවට ඒක කොච්චර වැදගත්ද කියනවා මේ කිනාට මේ උපයාගත්ත කාම ලෝකයෙන් ඉතින් උපයාගත්ත රූප ලෝකයේ මේ ධ්‍යානයෙන්ම ඉදිරි ගමනක් නොදෙන තරමට පාරක ඒක ඒ තරම් බෑ ඒ තරම් ආනන්දයෙන් නමුත් මම මේ කියන හදන කරට මම මේ දේ දාගන්නේ එතකොට ඒකම බාධ වෙන නිසා අපි කියනවා ඒ ධ්‍යාන භාවනා කරන්න දැනගන්න. මේ අමාරු කුට්ටි අමාරු විශාල රැඳෙට අපි වැඩි නිසා ඒක සුද්ධින්නේ ඒක දැනගන්න ප්‍රශ්න නැහැ. එහෙම කර කර ඉන්නකොට ඒ කෙනා අපි හිතන්නේ පළවෙනි ධ්‍යාන කියයි කියලා ඒකයි කාමාරකේ කොහොම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ඒක වේලාවක් යනකොට අර විචක්ක විචාර දෙකෙන් කරපු කෘත්‍ය නිසා ඉතක්කේ නිසා මෙයාට ඉවදින් නැතිකට විචාරයෙන් නිසා මෙයාට අතීතනාගත ප්‍රතිඥා නැතිව කරන කීවේ ඉතක විචාර කියන යහපත් චරිතයකට එක්ක ඉෂෝකාරය කරා. ඒ ආයතක ආකාර වුණද ආයතයක ධ්‍යාන ශක්තිය අනුවිලා සම්මුඛය අනුගේ කරා. ඒකෝ මේ යෝගාවචරයේ තියෙන සාමික වෙන රූප රූප හොඳයි. අපි හිත වේලාවක් ඉන්නකොට රූප ලෝකෙට එන්න උදව් කරපු ටිකක් විචාර දෙක දැන් ණයට හදලා ඒ නිසා යාක ඉන්නේ ධ්‍යානයකට නැද්ද කියලා තේරුම් ගන්න ගුරුවරයෙක් කියනවා මේ ධ්‍යාන පිළිබඳව කීයක් වගේ අල්ලලා බලන්න තමයි පස්සේ ගුරුවරයෙක් ධ්‍යාන කියනවා කියලාට ධ්‍යාන කිච්චනවා විතරයි ඒ ධ්‍යාන ඒක මොන විදියෙන්වත් තාවකෙන්ට ඕක ඕනේ කියන්නේ නෑ ඒක තමයි ධර්මයක් නිසා ලක්ෂ ආරයක් කරනවා. මෙය කරන්නකොට නම් ඇත්තටම පැහැදිලි වෙනසක් නක් වෙලා කරන එක. පොඩ්ඩක් කරා. පොඩ්ඩක් පොට අර අරමුණට කියන හිත ඉඳලා ඉච්ච ආයතනයේ පයින්නවා. ඒකත් මේ යෝගාවචරය ධර්මය අහලා තියෙනවා නම් ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් මේ විචක්ක විචාර දෙකේ තොරණ දීචිතු ඒකකට ආදී ප්‍රණීත ධානාන්තින් සමානතෝ දෙවිදික දෙවිදි ධානයට ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරන පළවෙනි එකක්ටි පළවෙනි ධානයේ ආදීනව යාදීනව දැකගත්තත් ඇයි කරලා අන්න එදින්ට කියාගත්ත දෙවිදි එකක් විද්‍යානා දෙවිදි ධානය දෙවියන්ට සමා කරන්නේ විවේකජම් පීති සුඛා විවේකයෙන් හටගත්තා වූ පීති සුඛ සහිත දෙවිදි ධානය එතකොට විවේක මෙන්න විතක් උදාරණ කියන්නේ මුදෙක් විතක් උදාරණ තමයි ඉස්සෙල්ලා උදාරණ කරාට අහුවෙනකොට තමන්න කරදපාරී තත්ත්වයකට ඒකේ ඉඳ අහලන ඒක අපි කියන්නේ සක්මන් කරනකොට මුලින්ම වාහන අපේ අපේ සක්මන් කරගෙන සරලව වෙලාවක් වෙන අපේ ඉදී සිද්ධ වෙනවා අවබෝධ කරගන්න ඕන දෙයක් නෑ ඒක නම දෙවියන් තුන කවුරුත් කරන්නේ තරම් කරන්නේ නැහැ එතකොට විපස්ස විචාරයක හැලුවොත් නිදිදුන අගතිරුවොත් අරක තවත් නිදියාවක් වෙනවා. ඒක වේදකකට ආගිලා සුරුදු වැඩිකටත් වෙනවා. අනේ එතෙන්ට යනකොට මේ කියන කුචිත්ත විවේකයක් මොනවා. ඒක විහා විපස්ස විචාර සයිතෝ ලබා ගන්නා වූ ධ්‍යානෙ යම් මට්ටමකට ගියාට පස්සේ විපස්ස විචාර නැතුව බලපාන. එතකොට අහු වෙන එක ලොකු දෙයක්. මේ චිත්ත මේ කියලා කරන පස්සේ අර තේරෙන පටන් ගන්නවා. චිත්ත ප්‍රීතියේ භවනායි ප්‍රීති දුක් මේක දෙක කැටි දෙන්න පටන් ගන්නවා. විතර විතර කියනවා ප්‍රීති දුක් කැටි දෙන්නේ. ඒ වගේම ඒ කාර්ය බල කැටි දෙන්නේ නැහැ. ඒ ගොරෝසු දෙන අයින් කරන එක චිත්ත ප්‍රීතියේ වශයෙන් ගන්න. දැන් මේ කතාවේ ධ්‍යාන සමතකමේ කීදී විපස්සනා වලදී අපි ආස්වාද ප්‍රසවාසය අල්ලගන්න ආස්වාද ප්‍රසවාසය නිච්ච කරගන්න ආස්වාද ප්‍රසවාසය ආපාදගත කරගන්න. අපි ආස්වාද ප්‍රසවාසය නිදී කරනවා. ඒක තමයි තමයි. අපිට කරගෙන කරගෙන යන වෙලාවේ කොයි වෙලාවකරි තමයි තේරෙනවා දැන් ආස්වාද ප්‍රසවාසයේ මූණට මූණ දාලා ඉන්න පුළුවන්. මට ආස්වාද ප්‍රසවාසය දැන පාරක් තියෙනවා. ඊළඟ පාරක් තියෙනවා කියලා එimhe යන වෙලාවකට එයාට මෙනෙහි කිරීම නොකරන ආසවසාති පවත්තන්න පුළුවන් නම් ඒ මෙනෙහි නොකිරීම හරහා ලැබෙන විවේකයේ තුල ප්‍රීතිය සහ සුඛය පැතිරෙනවා. නමුත් යෝගාවචරය දන්නේ නැත්නම් මේක හිතේටම නෙමෙයි. ඒකත් වෙන්නේ අර මෙනෙහි නොකිරීම හරහා ලබා ගන්න පුළුවන් මේ ප්‍රීති සුඛ නොලැබී යන චිත්ත විනී නැති වෙනවා. නිසා කායික විලාසාරට එක්කන කායික විලාසාරකට උපක්‍රමයක් චිත්ත වේදික බලන්න වෙනම පාඩමක් මෙන්න වෙනම වස්තු රාශියක් ඒක පක්‍රම මේ පාඩක සංකලනය ඉතිකේන්නේ මිස්ත්‍රිමන්ස් ගන්න දාන්න උතුම් පුතේ මත විතර මොදුරකට පිටිකේ බලනකොට තේනවා මේක කායි අවතනස පහළ වෙන කායි බොහෝ ඒ බමුණු ඉව ලබලා තියෙනවා මේක තව කෙනෙකුට කියලා දෙන්න කරන්නේ මේකේ ව්‍යාකරණ අලකන සුදායි. එන්න මෙතනයි ගැටේ තියෙන මෙන්න මේක කරපන් කියලා කියාගන්න පුළුවන් කන්සෙප්ට්. කරගෙන කරගෙන යනවා තමයි කන බලන්න ඕනේ හරියට. ඉතින් ඒ අවශ්‍යසු තරම් වෙනස් කරලා තියෙනවා. මෙන්න මේ වෙලා කියනවා දැන් කියලා දෙන්න තේරෙන්නේ. ඒකදී ඔය රාජනිෂ්කලව වුණා. මුදල් යාක දුන්නේ කියන්නේ ඒක ඕෂෝ. එහා කියනවා මල්ලා හරිම ෂෝක් මනුස්සයා තා. අතන අහිංසකයි. මේ පැහැදිලිවම ප්‍රශ්න දෙක කියලා දෙන්න ගන්න ඒක බලලා ඉතින් බුදු බුදු අකුරා ගන්නවා. හිතට වෙන්නේ කියලා දෙන්න කියන්නේ. කරන හැද. මේක අර බලන්න අවශ්‍යයි. දැන් අර බලන්නේ භාෂා නිහතමානීකම ගන්න නැද්ද? ඒක කියලා දෙන්න දෙන්නේ. බුදුරජාණන්සේ කිව්වේ මේ භාගයට පබෝක ධාරණය කරන කාරණා දුවා. යම් තැනකට නිරෝධ භාවනා දියුණුවට විතක් විචාර රහිතවම ඥානවලසනා කියනවා උදේට එනකම් විතක් කියලා පාවිච්චි කරපන් ඉතින් පස්සේ අහලපන් අපිට වෙලා තියෙන අපි අර විදිහට යන උදව් කරන විතක් විතරේ බතාලු අපිට උදව් කරන උදව් උදව් මේ ඒකම තමයි හැදීමේ නැති ඉදිරියට ඉතින් මේකට මොන කරන් බුද්ධ ධර්මයෙන් බුද්ධ ධර්මයෙන් වෙන් කළ ගන්න ඕනද කියලා දැනගන්න మిని కిరితిని దౌకరుకు కట్టుక తాదక నిని కిరితిని తోర నిని కరిబిన్ అస్తికి సుఖయ యహా ఆధ్యంత సుఖయ నిని నహరికిని బైన కో కరియది విసాధన వేళ కదాక తాక మహా పర్న నిని కిరితిని దిగి తీన కర్ణ గీయ అనివార్యమైనది దన్వాడి కార్యయది ఇన్నికి సదాచార వాద్యం కాదు నిదర్సని జ్ఞానము నికిని మూలపరప కట్టుక తాదక අතාරින්න කාරණේ ඒක ඒක සුරේ විලට ගන්න හරියට ඉන්නවා මේ කවදාවත් තමයි අර හරිය පැන්නා නම් යාර්ථේ දෙපා මේ ඉඳි පිටි ආලා මේ හැම එකකින්ම කෙරෙන්නේ මොකද්ද ඒ ඉදිරියට යෑම සඳහා සැකන් පරි මොකටද වගේ මේ මොකටද පිටින් පිටින් කියලා හරහලා කියන නැත්නම් අධිකාරකාරයේ මොකටද යන්නේ නැහැ ඒක වාදී මේක තෝරසියක් කියලා දෙන්නේ මුදාකාරයක් දැනගන්න සතියෙන් කරන්නේ. ඒක අපිලා දින රූපට යන හේතු වෙච්ච උදව් ලෝකෙට ඉගෙන එකක් ඉල්ලගෙන යනවා. මේක තමයි මේ බුදුහාමන කියලා දෙන්නේ බුදුහාමන කියලා තියෙනවා. මොකද අපිට මේක තේරුම් ගන්න බැහැ. මේ කියලා කියන්නේ ආයතේ කියන නෙවෙයි. චිත්ත වේකේ ලබනවා කියන එක මේ කය මේ කය නැතිකම ගැනීම මෙතන තියෙනවා. මේ චිත්ත වීති ලබා ගන්න වෙලාවෙදී මේ දක්ව විචාර කියන මූලික අචී සංස්කාර වලින් අපි අන්නේ ඒක මේ ගිරිමානන්ද සූත්‍රයේ නැත්නම් සුල ආවෝවාද සූත්‍රයේ ආනපනසති සූත්‍රයේ අපහා වතුවාවගෙන අටවදාන මාර්ගය අහනවා දැන් මේ ආනපනසති සූත්‍රයේ ආසමය කාය සංකාරය කියලා මේ පටන් අරගන්නේ ඊට පස්සේ ඉස්සකාරකට කතා කරනවා. මේ වචී සත්කාරකට කතා කරන්නේ. ඉතින් අතෝදයන් මාත්‍ය සඳහන් කරනවා ආය සංඛාර කියන්නේ ආස්වාද ප්‍රසන්න සංසිතිමක් කවදාකවත් වෙන්නේ ඉත් සංඛාර කියලා. මෙනේ කරන සාකලනවා සංසිතික එනකොට මෙනේ කියන ආකාර කරනවා. මේක අවස්ථානුශීතව කළ යුතුයි අර සායනිකයට වැඩි ප්‍රඥාවකට වැඩ. එක දෙයක් හරි කියන දෙවිදේ මහරයන්නේ ඉන්නේ. නිසා පොතෙන්තියන් සම්මේක කියන ඕන පොතෙන්ති මේ කතා හරිනවල කියන එක හරිම සෙල්ලම් කරනවා. ඒ වගේ මේක සංකර වැඩ කරනවා කියලා. ඒ වගේ මේක කිසිම ආරෝහණයක් අභියෝගයක් කරනවා. සදාචාර කවුරුද? ඒක නිසා පොතෙන්තියන් ගේන පොතේ නම් ආල්මන කියන එක දන්නවනම් යාර තේරෙනවා. මේ චිත්ත විදේ ලබා ගන්නට පස්සේ ඒ කලාව නැතිව විගතම ඒකේ දරු හතරනේ බරු බරත් සුදුවර අධ්‍යාත්මික අධ්‍යාත්මික අධ්‍යාත්මික කරන දෙන්නේ දෙන්නේ තියාග දුමාකාර සහැල්ලුවක් ජීවිත කොයිකින සන්තෝෂයේ ලෝකණීතෝ චිතිනක මේ දැනට දන්නේ නැති කම නිසා ඒගොල්ලෝ පල්ලෙහාට මේ කාම ලෝකයට ගන්නවා ඊට පස්සේ ප්‍රති සංකාරාකාර කාර්යවලට අවසන් තියෙනවා. ඒක ගියාට පස්සේ අපි හිතමු තල වශයෙන් අපි තේරුම් ගන්න උත්සාහ කරොත් මොකක්ද මේ උපති විවේකී කියන්නේ? උපති විවේකී කියලා කියන්නේ අපි මේ විදිහට ලබාගත්ත ඥාන අපි මහාවාය ගොම් කරලා ලබාගත්ත යම් වෙලාවක සාහිත්‍ය කරගත්ත සාල විස්තර සාල ආලෝකයක් වගේ පාරිත්‍යාග කරන්නේ නැහැ. බාධා වන්නේ නැත්නම් ඒක අපේ බුදුහාමී කරාය කියනවා අට කොලක් අත්තර ඉඳලා මිනිස්සේ දැස්සේ අටු සාර්ථියෝ වරහත්තු ඉන්නවා පුරාගෙන ඉඳගෙන යන්නේ වෙන කාරණ දෙයක් නැති ගමනක අපි යන වෙලාවක කොයි වෙලාවක හෝ අටකොල දිවන් කරලා එලින් හිටගෙන යන්න පුළුවන් වෙලාවකට ආවොත් එමන්සේ ගමන කොච්චර වේගවත් අතරපුරෙන්න දන ගන්න කුඩල් වඩ වඩා බයි හර්ධුත්පත් රින්ගන් කැලියට යන දිනේ මේ ඉස්සරහට පිටින් යන ගුණම් වෙල්ලේ දිකට වතුනා වගේ තමයි ඔය චිත්ත මේක ලැබෙන වෙලාව. ඉතින් ඒක ලැබෙන වෙලාවේ චිත්ත විවේකයට උදව් කරගත්තා වූ රූපෙන් ආනාපානෙ ගෙවෙන නම් හිතේ කියලා දැක දැක දැන දැන ඒ සාමාන්‍ය ජීවිතේ තමයි වෙනම අපි ඉන්නේ අපි දෙකයි එක්කම මාරුනේ. ඒක තමයි කරනවා කරන්නේ. අනේ ඉතින් ගියාට පස්සේ ඒ කිනාට ඇති වෙන ඒ ස්පාසුක සමාජගත විශ්වාසය මේ ලෝකයෙන් නැතුව ගත සාපස්ති කරනවා. කිසිම බාධාවක් නැහැ, ඉතිවිලිත් නැහැ, ආනාපානෙත් නැහැ, මුදවරම ආනාපානෙත් නැහැ. උෂ්ම ප්‍රතික පාරේ සතිය. අරමුණක් නැතුව පවත්න්න පුළුවන් බව දැන හොඳට තේරෙනවා. එතන අර තේරෙනවා කියන්නේ වගේ. ඒක වෙනකොට ආයෙ සත්‍යයක් කරනකොට සත්‍යෙට ආරම්භ ආයේ වේදනාවක් කියනකොට අනේ මට පිළිපාව දෙන්නේ කියලා හිතනවා වේදනාවක් එක පාරයන් දෙන්නේ. ආයෙත් වෙනස් වෙනකොට සායම අපරාධයන් වශයෙන් දුරු විදීටි නැති වුණා නේද කියලා. රූපයට වෛර කරලා අරූපයට කැමතිම යාත්‍රා. අවකත්‍යයක් තියෙනවා ඉස්සරට යනකොට බයයි ආරෝපව සාධිනව සම්මැදී සාහිත්‍ය මුස්ම ගන්න. මුස්ම ගන්න වෙනවා නම් අර විවේක වීම පාරක්ෂණය ද්වේෂකර සම්පූර්ණයි. ඉතින් හැම දෙයක්ම දෙකෙන් එක සැපේ කරන්නේ උගුලකට බුදුරජාණන් වහන්සේ අර කියන විදිහට අභෝගයක් අනන්ත මොකද නිවන් කරගන්න. නිවන් කරගෙන යනකොට නිවන් වීම සකසක් කරගන්න කියනවා නිවන් කිනිෂ්පන්න බයක් ඇති කරගන්න කියන්නේ. මේ දෙකොල්ලම මේක ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කමඨාන් සුද්ධ කරලා සුද්ධ කරලා සුද්ධ කරලා ආහාර ආහාර ආහාර දැනගන්න ඕනේ. ඒ භාවනා කරනකොට ඒ කාර්යමත් කරන දිගට ගියොත් එන්නේ එන්නේ ධර්ම ගෙවෙන එක තමයි මේ භාවනා කරන එක නඩත්තරන්නේ පිට නිය. ඒක එහෙම ගෙවෙනයි. ඉන්නට පස්සේ ගුරුත්ව අවස්ථාව, මධ්‍යස්ථ අවස්ථාව, සියුම් අවස්ථාව කියලා ආරම්භය අවස්ථාව දෙක. දැන් අරමුණ හොඳට සියුම්ුණාට පස්සේ මේක ඉන්න පුළුවන් ආසන්තරාව වාති සම්බන්ධව ගන්න. ඉතින් මේ බාහිර ගැටලු මහත්යන්තරා දැන් ආරණේ වාටි කරනවා. මේ මොකද යන්නේ වේගයක් ආරයක් තියෙනවා. අනිවාර්ය ආරම්භක පිළිතුරක් පස්සේ කුරුදු කෙරුවට පස්සේ හිතන්න. කියන්නේ ඒක බාධා කරමින් එන සත්‍ය වේදනාන බලවල. තවත් ඉන්නේ මේ හිතරකමයි. හිතර ගෙලි මනාපමන පහල. මෙන්න මෙතෙන් ඉඳලා පස්සේ ධර්ම ඇතිකමට හෝ ධර්ම නැතිකමට මනාපමනාප පහළ කිරීම තමයි උපති කියලා. දැන් තිබුණත් නැතත් දෙක විශේෂයි. මනාපමනාප පහළ නොකර ඉන්නවා නම් ඒක සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ඇතත් නැතත් ඒක සමිතා. ඒක කිසි අර්ථවත්ව කරන්නේ. මෙතන නීතිය ප්‍රශ්නේ ඉතන කෙනාට මේක ගන්න කිච්ච අමාරු හොයාගන්න මේ ඉස්සරහ මේ කප්පත් එක්ක ওই භාවකල ගන්න. ඒව නැත්නම් ඉච්ඡති ධර්මයන් කාර්ය ප්‍රතික්‍රියකට ඉෂ්ට නැති කරන්නේ ආනේ දෙකේ තමයි බුදුදාන වහන්සේගේ සුවිශේෂ ඥානය මානව මානසික නැතර පරිණාමයේ කෙරෙහි වෙන්නේ නාස්තිය කියන අශෝක ධර්ම සම්පලේ නැවත අරමුණ ඇත අරමුණ ඇත දෙකට සාධිත කරනවා දාන්න පුළුවන් මම කරකටි ඕම බලන්න ඒ නිසා දැන් සිද්ධ කරන ආයතන පාදක ප්‍රතිමා සාධිත වේදනාවක් ආවත් දුක් වේදනා සුඛ වේදනා කර සංකීර්ණා යසස අයත සමිතා ඉන්නේ විදිහට පුරුදු කරන්නේ අනේක දැන් මුචි කාලෙම අශෝක ධර්මයේ කම්පාණ වීම කියන වචනේ අහලා තියෙන විෂ මේ ඕස්ට්‍රේලියාවේ පිළිමුත් මේක කියලා දෙන උත්සාහ කරනවා සාපේටයි පාරුවටයි දෙකම සමීකරණ දෙකක් ලෝකේ තවත් විශේෂ ජයපරාජයේ දෙකම සමීකරණ දෙකක් ඔලිම්පික් ගිහින් මරාගෙන ඉන්නේ සංගීතයේ මිනිස්සු ජයගන්න කියලා අද පොඩි ගන්න. ඔලිම්පික් කරලා යන ඔලිම්පික් යා. උංගහ ගන්නවා. අද අද අපේ වෙනසක්. දුක් වේදනාවයි සැප වේදනාවයි සාමිත. සැපටයි දුකටයි සාමිත කිව්වා. අපිට ආරගෙන අමලාර්ථ කියලා හොයලා තියෙන නිසා අපි නැත්නම් තමයි ඒ ආවර්තනයේ අපි තීන්දුව කරනවා. දෙකෙන් ගියාට පස්සේ කිනාට පුළුවන්කමක් තියනවා නම් මේ එක විශේෂ සාමිතතාවක් යම් දැනගන්න වෙනවා දැනපත් වුණොත් ඇවිත් වෙනවා ඇවිත් වුණොත් දැනපත් වෙනවා ඒක සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක තුල දැන් ඉතින් හේතුඵල ධර්මයෙන් කරලා දීලා ඔබ විනිශ්චය කරන්න එපා ඔබ මනින්න එපා ඔබ මගේ කරගන්න එපා බලාගෙන ඉඳපත් දැනපත් වුණොත් ඇවිස්සනවා ඇවිස්සනොත් දැනපත් වෙනවා ඔබ මම ඉතිහාසයට ඔච්චරමයි ඔබ බලාගෙන ඉන්නකොට තේරුම් ගන්නවා මේක අපි කිව්වේ කෙරුවනේ පුරන්න විහාරයි භාවනා කරනවා අත්තා වෙනවා අන්‍ය වෙනවා අරක කොහොම මේක කොහොම දැන් කෙරුව නැති කරලා වෙන දෙයක් බලනකොට එහාට පිළිගීට පිච්චිතයක් ඇතිවෙලා දෙනවා අනිත් තරසමක් තියෙන්නේ හේතුවක් සාමය විවේකයේ හේතුව පරිවර්තන අවිවේකයේ අවිවේකයේ හේතුව පරිවර්තන විවේකයේ ඒ තමයි දෙකකට සමහිත දැම්මොත් ඉහතට මාය දාන උගුරු වලට අහු වෙන්නේ ඉන්ෂා කරන්නේ. ඉතින් ඒ තාත්වය ඒ උපදිත වෙන්නේ කියලා කියනවා. ඒ උපදිත වෙන්නේ ආවත් පස්සේ යහත කරදර නැතිකම නෙවෙයි කරදර කරදර කරන්නේ ඒ ටිකක් හිත කරදර ගන්නෑ කවුරුහරි මොකද කාටෙන් දේවල් කියන්නේ දෙයක් කරන්නේ නෑ ඉස්සරහට නෑ මේක නුඹ ඒක ගන්න කියලා කියනකොට කියන්න දෙයක් තා බලනවා කොහොමද? ඔක්කොම ටිකක් දෙනකොම අප ඔක්කොම දාන්න ඉඳ නැත්තම්. අස්තිවිර විහිලා නේද? යකින් තමයි ඒක ධර්මයෙන් කාමයේ ඉන්න කරන්නේ දෙන්නේ යුතුයකම් කරගන්නවා. ඒක කරන්න ඕන නැහැ. ඉන්නම් මේක මේක කියලා අකුසි දෝරේ නොතෙන්දා. ඒක නවත් කරන්නේ ඒක දැනගන්න ඕනේ. ඔය කවුරු මනසාතිය කියනවා කියනවා බෙදේ කියලා කාරණා දීවිදී පාරමිත බලන්න. ඒක තමයි අන්තිමට කියනවා තේල් තියෙන සංග්‍රහයෙන් කාමයේ මුදිනවා කියලා කියන්නේ. එදකින් කියනවා කතා කරන්නේ අපකරා ගැනීම ඕන අරමුණක් විසින් මනාපමනාව භාවිතා අක්ෂා. අරමුණ ආවද දැක්කට මොදස්සා වගේ අනුර නැවුණා දැන්නට නොදන්නවා කියන දේරුණා සහත් වෙනවා මේ දෙකම සත්‍යබ්දීන එක මතානුසාරිතයි. අපි ඒක පරීක්ෂා කරන්නේ අපි සමාජය වගේ තියෙන මොකද කරන්නේ. ඒ වෙනතන විතුරන් වලට ආරගෙන මේ ලෝකෙට දුක එක ප්ලෑන් එකක් හදලා කොහොම මේ ළඟදී අපි ඉස්සරහම කාමරදී අන්තිම පස්සේ ආවම දැන් අපි කාමරදී අගල උපකරණ කරනවා. ඉස්සරහ කාමරේ වශයෙන් අගල උපකරණ ඉතින් මේවට කතා කරන්න අසුමාති කිසිම සමාධියක් දැක්වෙන්න ඕන. කිසිම කෙනෙකුට ප්‍රකාරව තියෙන දෙයක් කිසිම දේශපාලනඥයෙකුට මේ කියලාත් දැක්ක දෙන්නා ඕන කරලා තියෙනවා ගන්න. ඒක හඳුනන බෑන කොයි ගන්න ඕක කරන්න වෙනවා කියනවා. ඒක පැහැදිලි මාර්ග පාක්ෂිකක. කිසිම බුද්ධ වාක්‍යෙන්නේ සංවිධානයේ කියන්නේ මාර්ග පාක්ෂික. අන්‍යයන් පළවෙනි පරිදි අපි පාවරි පරිසර මගේ ජීවිතය ගැන යනකොට ඉතිකට ඔය මොකක්ද චිකන් ගුන්ජා ස්වයින් ෆ්ලූ කියලා කතා දැන් මුළු ලෝකෙම මේ යනවා කියන පුදුමාකාර බයක් ඇති කරන මරත්ව යන කදිනවා මගේ ඉන්නවා මම යන්නේ මම යනවා මට ගන්න නැත්නම් මොකද ඉතින් දැන් අපි ඒක මනසේ පාවා බුදාරාමයේ ඇවිල්ලා මට නොවිදිකා කොහොමද මයින්ඩ් එක යනකම් මම කියනවා නෑ මනෝගත නම් දුරෝග නොවිද මේක කවදාවත් කරලා වෙලා මට ඉතිරිලා යන්නේ නැතනවා මොකද මම වැඩි කරේ නොවිදින් තමයි ඉතින් කටේ නොවිදින් කියනවා පොදු අන්ත නොවිදින් තමයි යන්නේ ඇමරිකා දැන් දෙන්න බැරි නේද දුක හතර දින පුරුදේ ඉතින් ඒක දුරෝග දෙයක් ඉන්නත් මම කියනවා ඌ සිද්ධාර්ථ ඌට මම කරන දෙයක්. ඒක මාසෙක වෙනවා කියලා මේ කාර්යයේ මේ පැත්තේ පැත්තේ තියෙනවා. ම්ම් ස්වයං පුටේකට කියන්නේ තමයි කරපාය. ආසිතික විද්‍යාවෙන් කරන කියලා දෙවේ රෝගී විද්‍යාවට ආරෝ විශ්වවිද්‍යාලය. ඒගොල්ලෝ කම්පැනි වලට දෙන්නේ කියලා දානවා. දැනටත් ඒගොල්ලෝ දානවා මේකේ ඉක්මනට හදාගන්න මේකේ ප්‍රතිලෝකයක් කරගන්න බැරි වුණා. ඒක ලෙවල්ලා කියනවා මෙහෙමයක් එන්නේ තියෙනවා. මෙන්න මේක විතරයි මේක කියලා. මේකස්සේ මේක හොරාට ගන්නට ඔක්කොම ඉතිරි. මුළු ඇමරිකාවේම ආර්ථික කරවැටෙන්නේ මේ මේක හදපු කොම්පැනි විතර ආර්ථික හස්තියකින් නැහැ. යාතමයි දැනට පිටකවන්නේ වැඩි කාලෙක. ඉදිරියට යනවා නම් මේවා. මොනවා නේද? ඒ බල දැන කියන එකේ වචන ඒ සූත්‍රයේ මාත්‍ර කරන්නේ මොකාටද? තනියි. මාතන දැන් මේක. මොනවාර නිදියයි කියනවා ගමේ මිනිස්සු ආවිය කියන කතාව කිසිම සංවිධානයකට යන්න එපා. මම දැන් මේක. අපි මනසට විරුද්ධව කරන්නේ නැහැ. දැන් කියනවා තමයි තමයි ශක්තිය තමයි ලෝකශක්තිය මේ වර්තමාන මොහොතේදී ඒක අදාළයි මේක අදාළයි සියලු දේව මනල පටක ඒ සියලු දේශපාලන සුබින්දුයි ඒ සියලු ආත්මඥ අසංග ඔක්කොම අවලංකේ ඒ කාමෝක දෙයක් අපට අවශ්‍ය නැහැ තමයි ඒ කීක කරා ඉතින් කොහොමද මේ වැඩි දුරට කරන්නේ මම දන්නේ නැහැ එනවා දේශනාවට මනුෂ්‍ය හම්බෙලා කියන කණේ ඉන්න ගැඹුර මනුෂ්‍යයන් තේරෙන්නේ අපේ මනුෂ්‍ය ඉන්නේ ගණනයි කාර්යය. ඒ අන්තංගලා ඉන්නේ කිව්වොත් ඔබ ගණනකාරයෙක් කාර්යය හිතියා. ඉතින් මම දැන් මෙතන කියන්නේ ගන්න පුළුවන් නේ. ගණනෙන් තමයි මොකක් කරන්නේ ඒක හා ගන්න මනුෂ්‍යය. ඒක පුළුවන්. ඒක තමයි ඉතින් විදේකේ නැත්තම් මම කියනවා කරත් බදගත්ත මීහරට එක්ක අපේ අමුදලක කරා. ඒ දෙක නැලේ දෙක න්‍යාය දක්වා ඔක්කොම කරලා නම් අපි හොම්බන් දීලා අපි යට පිට හොට දීලා මේ විතර තමයි මේක හදාගන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනුකම්පාව මොනවද අත්පොතේ ගන්න අත්පොතේ ඒක නිසා අපි එක චිත්තක්ෂණයක් හිතන්න අපි ගන්න ආරම්භ දෙක ඥාන දුවා කියන එක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් අපි ඉතින් මේ අරුමේ දැන් කියලා ඒක තමයි ඒකේ තමයි මධ්‍යවර්ති කියන්නේ. ඒක දිගට පවත්න එක තමයි නිවන සාක්ෂාත් කරන්නේ. මෙතන කවුරු හරි ඉන්නවා නම් එක මොහොතකටවත් මම දැන් මෙතන ඉන්නේ කියලා දැනගන්න බැරි නම් ඒක හුත්තම නිදර්ශනයක් යට භාවනාව අභෞවිය. කොච්චර මහන්සියක්ද? එක චිත්තක්ෂණයකට යන්න පුළුවන් නම් භාවනාවට සුදුසු සාකමදාන සුදුසු කරනවා කියන්නේ චිත්තක්ෂණේ එක දෙකක් කරගන්න දෙනවා අපිට. මොනවද තියාගත්ත හිත තවත් එක සිතක් නැති. තවත් එක සිතක් නැති. සම්පූර්ණ කියන අවශ්‍ය දායක කාරණාවක් තියෙනවා. සුතුමේ පැත්තේ බලනකොට එක දිගටම අරමුණට චිත්තක්ෂණ කීපයක් දියුත් ඉවරයි තමයි ප්‍රත්‍යක්ෂණය. එක චිත්තක්ෂණයක හිත එක චිත්තක්ෂණයක අරමුණට ගියාට ඒක මත කියලා ප්‍රත්‍යක්ෂණය කිරීමේ ශක්තියකට චිත්තක්ෂණ තුනක් ගියාට පස්සේ තමයි තමන්න බලන්න පුළුවන් මේක මම මේ විදිහටම ඉඳලා තියෙන්නේ ඒක අරමුණක කියලා කියන්නේ අරමුණක හිත කියලා ඒක ජව කැදෙන්නේ ජව කරන පස්සේ තමයි ප්‍රත්‍යක්ෂණය කරන්නේ ඒ සාගර කොල්ලාවක් හරි මම දැන් ඉන්නේ ආස්වාසය කියලා ප්‍රත්‍යක්ෂණය කරනවා මම දැන් සතුටින් ඉන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවා ඒකේ ආරමුණ එන සිතක් ගන්න. ඒක නිසා සදා වශයෙන් අපි උත්සාහ කරන ප්‍රතිපක්ෂයට ඒ වෙලාව දකින්න කරන කරන කරන යාපක දෙන්න දෙන්නේ. ඉතින් ගම කැදීම තියෙනවා. ජාව කරන පස්සේ තියෙනවා. මෙන්න මේක තමයි මම ඉඳලා. ඉතින් තියා තවත් ආරණාදී ඉන්නරගෙන කොහොමද ඒක ඉතිරව ගන්න කියලා. ඒක අනන්‍යතාවය තියෙනවා. වෙන එකක නොවේ. මේකේ මන කොහොමද ආස්වාදේන නාස්කාරදී හිතලා දැන ආස්වාදේන නාස්කාර කුසවා දැනලා ඒ අරමුණේන සිටි බවට විරදයක් නොවන බවට දැනගන්න මේ අත්‍යන්ත ලක්ෂණය අපි සාමාන්‍ය ජීවිතේ කවදාවත් කියන්නේ නැහැ. කවදා සුද්ධ කරන භාෂාවෙන් කර අරමුණ මේකයි මේක දෙකයි අනුනේ නැතුනේ මේකයි කියනකොට අනිත් පාරකට ඒක බාලාංශපන්ති වෙලා අනේ මහා කාර්ය වලට පුරුමන්දයි ප්‍රශ්න බාලාංශ වෙලා මහා කාර්ය වලට ඒ දුරු පාණි සම්පත හරියට මේක කියනවා උනාදි කියලා නක්මදාසුකට කොට සංවේදී දෙන්න නම් මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා අරමුණම කියනවා මම ඉදිරියේ ඉන්නත් ඉදිරියේ ඉන්නත් ආත්මාව කියන්නේ ඒක නැත්නම් ආස්වාදයට ප්‍රසාරද පිළිවිද ඇකිලිම කියන ආත්මාව දැනීමත් ඒක මෙනෙහි කරාද මුහිච්ච උනාද ඒකට හිත දාන්න පුළුවන් නාද කියන දෙක අපි ආනාපාන ප්‍රත්‍යාමී කියකට අපලාමානපත් නැහැ වෙනනකාරම යනවා මුදු පස්සාවක් ඉන්න පස්සේ ආනන්දෝ තමයි කොහොමද දන්නේ මේක මතකයක් නෙවෙයි දීනයක් නෙවෙයි අස්පනා පිළිපදයක් කියලා මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. එයාගේ අකුණු කියන්නේ. ඒක අපදානයේ සම්පායනය කියනවා. ශරීරයේ සැපේලා කියන්නේ. එක වෙලාවක මේ පාඩම ඉඳලා අපි තේරුම් ගන්නවා මේ අරමුණක සතිය පිළිලා ඒ ප්‍රත්‍යක්ෂණය කරන වෙලාවේ අපි මේක ඒක තමයි සාතික වෙන්නේ කොටන පාඩම් දෙන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේදී සම්බන්ධ කරන අපිට ඒක දකිලා කියන්නේ අපි අවුරුදු 100කට ජීවත් වුණා අපි ජීවත් වෙන්නේ වෙච්ච දේ ගැන කොරණ තියෙන දේ ගැන කල්පනා කරන විදිහ වර්තමාන ඉදිරිපත් වෙන දෙයක් මේ වෙලාවෙම ප්‍රත්‍යක්ෂණය කරන්න කියන්නේ අනන්‍යතාවය දැනගන්න අත්‍යන්ත ලක්ෂණ දැනගන්නවා නම් ඒ ඒ චිත්තක්ෂණේ කිසිම කෙලෙසක් නැහැ කීර්තියක්ම වියකේ තියෙනවා ඒ චිත්තක්ෂණේ නෙවෙයි ඒ දින තදාංග නිබුතිය ඒකයි තරංග නුතුකේ පේනවාට පස්සේ තමයි යෝගාවදවට විශ්වාසයක් පහළ වෙන්නේ. කාර්යය කරන්නේ කියනවා. විගත පැතිරෙන අහිත තමයි අපි ආශීර්වති, දහවීති, පෞලී වරෝතු කියලා ආශීර්වණය තමයි අපි කොයි වෙලාවක හෝ ආනාපානෙ ඉන්නවනම් ආනාපානෙ ඉන්නවා මොකෙන්ද දන්නේ. ඉහිණයක් නෙවෙයි දන්නේ. මතකයක් නෙවෙයි දන්නේ. අස්පනාවිට මේක දන්නේ කොහොමද කියලා ඒ කාරණාවදී හම්බෙතම හැබේරගත්තා යාන්ත්‍රික පටන් ගන්න මෙතන ආස්වාද වෙලාවේදී මම ආස්වාදය මාකාර දැනගන්න එහෙමයි සවතනසක සසමතනට කවුරු කරලා ඕනේ නම් මට ආස්වාදය දැනගැනීම කියන හැකියාව නැතිව ඒක තමයි මම කරපු ඒක තමයි මම තේරෙන්නේ ආදී ලෝකයේ මට ආගෙන ඉන්නේ කිවිදයක් දෙවන චිත්තක්ෂණය පුළුවන් තුන්වෙනි චිත්තක්ෂණය පුළුවන් අපි තහවුරුවක් කරනවා ඒක කියන භාවත අහිතා කරනවා අපේ ආශයෙන් ප්‍රති භාවත ඊට පස්සේ බහුලීකරණ කරනවා මේක තමයි දුකේ සිද්ධ කරලා ඒක නිසා ඒක තේරෙනවා නම් මේ කවි චිත්තක්ෂණය තේරුම් ගන්න ඒ චිත්තක්ෂණය දිරපවත්න වෙනුවට ආනාරමුණු වගේ දාහණය කරලා මෙතුපන් වගේ කීම් වල කියලා නැගිට අවස්ථාව ශේෂ කරනවා නම් එතන තමයි මෙතන ආරම්භයෙන් සාවුත් කරන්නේ. අමාරුකින් දෙක කරලා ඉස්සක්ෂණේ පරිවිත කරගන්න දන්න කෙනෙක්. මේ තියෙද්දි අර දුකේ තියෙන ධාවේට ඇබ්බැහියට කෞතුජාවයට අපි මොනවා හරි දෙයක් වහයාගෙන ගියාට පස්සේ අපි මේ නැවත ආරම්භ කරන්න වෙනකොට මේක අභිරමණය කරොත් ගන්න අපි දැනගෙන මේ කුරුතර යනවා කියනවා. නැවතත් ආයේ මේක දැන ගන්න පුළුවන් ඒක නැති කරලා ආපක්කත් ඒකත් සම්මලාපය. ඒකම නැවතත් ආයේ මේක දැන ගන්නවා කියන ඒ නන්නකාර විදිහට අරමුණ දෙීමේ කලාව. ඒක අපි සම්බන්ධයෙන් කියනවා. ඉතින් මේක බලන්න එපා පිළිකී විලා දැනට ගන්න ඕනේ දැන ගන්නවා. සත්ත සත්‍ය සත්‍ය ඒකට පිටි අනේ ආවාරයක් පස්සේ මේක ඉදිරි කරලා කරගන්න. ඉතින් ඒකට අපි මල්ටිකාස්ටිං කරලා කරලා ඉඳලා මේකම අරෝණිය මොලේවා. උන්ගේ හිලා ඉතියේ නතර කිරීමක් අපි නතර කරත් යනවා. මොකද මේක දැන් ඒක ගියාට පස්සේ නිකේෂී අරමුණට නිර්මල අරමුණට ශේමයට ගන්න පුළුවන් දුක බුදුනාමයෙන් කරන අසෝහම් පිළිගන්නේ කම් ඒ සම්බන්ධ මේ අනාකාර වුණා සෝකන කරොත් ඉඳ ගන්න ගන්නවා. රාජස්නත් තැනට ඉඳ ගන්න පුළුවන් නම් සීම භූමියේ ඉඳ ගන්න ගන්නවා නේද? ඉතින් අපිට අපිට දෙන්නේ මානසික ඕනේ අත්‍යවශ්‍යම ඕනේ නඩුම කරනවා බුදුහාමුදුරු ඉන්නවා. ඒකේ ඉඳලා මගේ මධ්‍යස්ථානවලට තමයි. සීම භූමියේ ඉඳ ගන්නවා. මායя හැම චිත්තක්ෂණිකම පාරදීනවා. මේ අදහනවා. එහෙම නැතිද මොනවා වරන්ද මායයට ඇලෙන ලෝකෙට තුන තමයි දුකන් දීප කීතාමයේ එන අරමුණු වල ආදරණය කරන්න කියලා මේක අපි සංගණිකාවක් සංගණිකාවක් ඒක එක්ක සාපේක්ෂව තමයි විවේක ස්ථානයේ අනුකරණය කරලා දෙවැන්නේ දෙවැඩියට සම්බන්ධ නැහැ. අතරේ මොනම සුසුමාවක් අවශ්‍යතාවයක් නැහැ. කාර්ම සාධන අනුරකම් කුත් නැහැ. කාටවත් සම්මේ දෙවැඩි වරක් නැහැ. සාරවත්. ඉතින් හරි ආශාවක් තියෙනවා ඉතින් පුදුකටි ප්‍රතිකාම දුක්ඛ පීඩිතේ ඉන්න දෙනකොට නිවන් දැකලා වැටකටි තියෙනවා මේ චිත්තක්ෂණය මෙතෙන් ඒක ගන්න පුළුවන් කියලා කියන්නේ උඹින් නැති වෙන්නේ නැහැ. නැත්නම් මේ මරණ කියලා කියන්නේ මරණවත් දුන්නේ කියලා. ඉන්න බලාපොරොත්තු වෙනවා ඉන්න අපේ ආරම්භක දූෂිත විත්‍යාඥාවක් ඒගොල්ලන්ට මේක දාලා පැත්ත තමයි මේක දෙදසන තමයි මේක උතුරු මොද්දන්න පුළුවන් වර්තමාන විතර ගන්න පිටික්ක්ෂණය එනම් මේ මාදේනයි වෙච්ච අපරාධයන් කතා කරනවා නම් ඒකම ඒකෙන් තමයි බුද්ධ දාර්ශනයක් තියෙන්නේ ඒක ඕනම දුකකට පිළිකාරණ දිලා ඒ දැකිලා මොනවා වුණත් ඒකට එක චිත්තක්ෂණයකට නික්කේෂී වර්තමානයේ කියන උදාසීන අරමුණට හිත දාන්න පුළුවන් බව ඉතු කරන්න පුළුවන් නම් මට අවශ්‍යතාවක් නැහැ. ඒක අමාරුම දෙයක් මේ අමාරුම වෙන්නේ මේ තෙන්කේ නහට පිළිවෙලට ලෙඩරෝග නැහැ කියන නිසා කියලා දෙන්න කියලා. අවුරුදු හොම්බේ ගිහින් ඉන්නකොට ආහාර සපතක් තියෙනවා. ඕන කෙනෙක් අමාරු වෙලා ඉන්නවා බලන්න ප්‍රශ්න ආදී කියන මාතෘකාව පොඩ්ඩක් කතා කරමු. ඒක කොහොමද? මම දුක් පරීක්ෂණ දෙවොඩක් කරලා බලන්න බැරිද කියලා. දැන් කරන පටන් ගන්න දැන් මම ගියෝ මට මේ කතා කරනවා වගේ නැත්නම් දරුවෝත් නැත්නම් අනාගතත් නැත්නම් මනුස්සයෙක් නැත්නම් දෙවිත් නැ කිසිගේ. උදාහරණයක් ගන්න තියෙනවා. එතනම සියලු. එතනම සියලු කියලා උදාහරණයක් ගන්න. නම් සීලව. දැන් මෙතෙන් දෙහි වල ගෑනේ දුන්නා තෝරන මොනවද? ඕනිතාවේ දුනි ගෑනේ විතර කරගෙන ගියා නම් පුළුවන්. අර ගෑනේ මොන තරම් නින්දා කරාද? මම බුදුරජාණන් මොනවක්වත් බැරි නෑ කියනවා කරන්නේ තෝක ඔතනදී ප්‍රේත වෙන්නවා. අනිවාර්යයෙන්ම මොනවාද කරන්නේ තමයි මම කරන්නේ. භූෂාරණය මේ වැඩසටහන කරන ලක්කම සිද්ධියක් කරපුවා දාහක් කරපුවා. මම නතර කිරීම දන්නේ නැහැ. කවදාවත් මම නතර කරවන්න නැහැ. ඒ බුදුදහමේ මේ තකතිරුනේ කලබල වෙච්ච තැන්වලදී මේකම ගන්න දීපක. ඒ මොනවද දුනක් මේකට පුළුවන් අපි මේ විතරක් දතියක් මාත්‍රිකට කරලා. දුර වගේ කම්බේ තියෙන නිසා බෑ. මාතර රටේ ඉන්න නිසා බෑ. මේ මේ පර්වතය අනුකූලී ආකාශය අනුකූලව කරන්නේ නැත. ඒ ඔක්කොම ජීවිතේ කරන්න පුළුවන් බව දේරුම් ගන්න පස්සේ තවත් මෙලක් හැදෙනවා. මේක කාටවත් කියලා දෙන්න නැතුව ඉන්නම බැහැ. ඕ හරි එකක් මොනකට වැඩ කරනකොට දසක් යනවා. යන්නයි. ඕන කෙනෙක් කමියු කරන්න බෑ අපිට කරන්න බැරි තමයි ඒක උපමාවක්. මොනවද කියනවා ඉතින් ප්‍රශ්නේ කියනවා අනිත් ප්‍රශ්න දෙකකට තමයි පොඩ්ඩක් බලන්න ඉතාලකාරී වෘත්තිය නිසා මේ කාර්යයේ මුඛ්‍යම පරක් මොකද කන්නේ කියන හතරම ආදාතු දෙකේ කිසිම සුදුසුකමක් නැහැ අපේ අල්ලගත්ත පරිපූර්ණ පරිපස්සයන් ධර්ම නායන ධර්ම සංවිධාරාමන්තකදී මොන කොනකට මේ විවේක දීමට තියෙන සුදුසුකමක් අසකමකට අපි අතර තියෙන පොටෙන්ෂල් එකක් තමයි ඒකේ අහලා තියෙන පව පවදාන පවහවලිය. පොසිබිලිටි දැන් පොටෙන්ෂල් දෙන්නේ අපිට කොහොමද? යන්න ඕනේ නම් යන්න තියෙන විභාගය නිසා අපිට වෙලා තියෙන අපි ඒකට දෙන්නේ කියන්නේ ඒකට නෙමෙයි උදාහරණ. මේක නෙමෙයි බුද්ධ ශාසනය කියලා කියන්නේ තින්සාර ප්‍රමාණෝ හොයන හොයන කියන්නේ. දැන් මේක නෑ. මේක හැම වෙලේම මේක තමයි ඉන්දරේනේ ඒ ඉල්ලකින් භාවනාවේ එකක් නෙමෙයි මුතුමී ඥානෙ සාකච්ඡාමී ඥානෙ එනිසා භාවනා කරන ගම ඒක යෙදিলা මේක නිදු කරගන්නවා නිදු කරනකොට තේරෙනවා භාවනා නොකරන යාගදීන කොහොමද මුතුමී ඥානෙ තේරෙනවා ඒවත් සාකච්ඡාමී ඥානෙ තේරෙනවා එහෙම කරනවා ඒක තේරෙන්නට භාවනා කරන සහජයක් නැහැ තේරුම් ගන්න භාවනා කරන නිසා මේ දෙකත් එකින් දෙන්න යනකොට තුනක් වෙන තුනක් වෙන අර පරමාර්ථ වශයෙන් නිවේදේ නැති වුණා තමයි ඉන්දේ ඉන්දේ ඉන්දේ තමයි ඉන්දේ කලාව කියලා තමයි ඉන්දේ කියන වචන අපි සම්පාද කරන්නේ ඉන්දේ සතුක සම්පතික අවස්ථාව. මේ සම්පතික අවස්ථාව දිගේ කියන එක මේ අපිට කියන එක දිගේ එක නියමවට සමාදම් වෙනවා. අනුසකම කියන්නේම දුර්වාස්තු. මිනිස්සු කියන්නේ නිවැරදි කියලා. අපි අහක දාන දේ දේවල් දාගෙන කරන දේ කියලා කිව්වොත් බෑ. කරන පුළුවන් කියන හැඟීම පිටුපතයි ගන්න දේශනාකට ඒ ධර්ම දේශනාට ආවතාලේ ඒ දේ පිළිබඳ ඇති සංඥාව පහළ වීමට මේ ධර්ම දේශනාව හේතුවක් වේවා ප්‍රාර්ථනායි. ධර්ම දේශනාව කරනවා සිතනා සම්පූර්ණ වේවා දැන් අපි ඇති කරගත්ත අපේ ජීවිතය හැදෙන විනාඩි වාක්‍යයක් ඇති කරගන්න ඕනේ දෙකක් කරගන්න ඕනේ මේ උපයාස කරනකොට කුලී ලෝකවාදී කිසිපත් ඒකාකාරකම් මේ සංකතම් පුඤ්ඤ සංකතම් සබ්බේ දේවා නමෝරන්තු සබ්බ සම්පත්ති සිද්ධා ඒකාකාරකම් මේ සම්පතං සම්පතං සම්මේ බුද්ධාන මොහොතතු සත්‍ය සම්පatti සිටියා ආකාශතාජ බුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරක්ඛන්තු ශාසනං ආකාශතාජ බුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤං ධම්මං මොදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමයිත්‍තිකා පුඤ්ඤං ධම්මං මොදිත්වා චිරං රක්ඛන්තු මං ඉදං මොදාති නමෝතු ස්පිතා පුඤ්ඤාතිලෝ ඉදං මොදාති නමෝතු ස්පිතා පුඤ්ඤාතිලෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිකාරක්ඛ්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කතං සමාදමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය සාදු සාදු සාදු සුවපත්ත්වා අනාගතං පුඤ්ඤං සාමිනාමෝදතං සාදු සාදු අනුමෝදාමි සාමිනාගතං පුඤ්ඤං මඤ්ඤං දාතං සාදු අනුමෝදි සාදු සාදු අනුමෝදාමි ඕකාසද්වාරත්තේ නයකමං සබ්බං කච්ඡං කවති මාං සුඛා ඊ කන්තස්ස සබ්බං සුඛං සුපත්‍යත්වා කුසියම් නිරෝධා සමාධි සුපත්‍යත්වා යමනා නිරෝධා සමාධි අභිවාදන තීස්ස නිච්ඡං වතා පඨායිමෝ සතරෝ ධම්මා වතන්ති ආයුවන්නෝ සුඛං ආලාරෝග්‍ය සම්පatti සත්‍ය සම්පatti වේච අතෝ නිබ්බාන සම්පatti ඉදිආදී සංචතු